අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරින්න අවශ්‍ය අවශ්‍ය ප්‍රශ්න වලට උත්තර පිළිතුරු ගන්න බලාපොරොත්තු වෙමු. ඉරියව් පැවැත්වීමේදී ඒ ඒ ඉරියව් වලදී නිවන් පිණිසම එම ඉරියව්ව මානසිකරණය කරන අයුරු පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටින කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. හැම අවස්ථාවකම යම් කිසි ඉරියව්වක ගත කරන හේයි. ඇලෙන ගැටෙන අවස්ථාවක් එන විටම තමා තමාගේ ඉරියව්වට සිත යොමු කිරීමෙන් ඒ අනුව සිත නිවන්ට යොමු කර ගැනීමට සාස්වා ගන්නා ආයුරු පැහැදිලි කර දෙන්න කියලායි කියන්නේ. මුලින්ම වන්හාලා අපි දැනගන්න ඕන නිවන කියන්නේ මොකද්ද කියන එක. අපිට ලබන්න පුළුවන් එක නිවනක් ලැබෙනකන් ඉන්න ඕන එක නිවනක්. එක නිවනක් තමයි රාගක්ෂය කිරීමෙන්, ද්වේෂක්ෂය කිරීමෙන්, මෝහක්ෂය කිරීමෙන් ලැබෙන සාන්තිය. රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං කිව්වේ අන්නේ නිවන. සෝපාලිශේෂ නිර්වාණ ධාතුවා කිව්වෙත් ඒක අරිහතුන් වහන්සේ භුක්ති විඳින්නෙත් ඔය නිවන. පංචස්කන්ධයෙන් අපිට ස්කන්ධ පරිනිර්වාණය කියන එක අවසානයේ සිද්ධ වෙනවා. එදා වෙනකම්ම බඩ කින්න විඳින්න වෙනවා, පිපාසය විඳින්න වෙනවා, සීතල රොස්නට ගොදුරු වෙන්න වෙනවා. හෙට රෝග වලට ගොදුරු වෙන්න වෙනවා. කැපුම් කෙටුම් වලට ගොදුරු වෙන්න වෙනවා. මේ හිතේ අමාරු, බඩේ අමාරු, ඇඟේ තියෙන විවිධාකාර රෝගාබාධයන්ට ගොදුරු වෙන්න වෙනවා. සතුන්ගෙන් ඇති වෙන මැටි බදුළු ආදී සෑම පටන්ගෙන නොඑක ආකාර සර්පාදී සතුන්ගෙන් ඇති වෙන සංකල්ප වලට ගොදුරු වෙන්න වෙනවා. අරිහත්ත්වයට වතුනත් ඒකෙන් බේරෙන්න බෑ. ඒ ටිකට ගොදුරු වෙවි ඉඳ වෙනවා. ඒ සියලුම දුක් වලින් නිදහස් වෙන්නේ අනුපරිශේෂ නිර්වාණ ධාතුව කියන අවසාන ප්‍රතිඵලයේ. අරිහතුන් වහන්සේගේ අවසාන චුටිචිත්තේ මොහොත. එතනින් එහාට උන්වහන්සේට ස්කන්ධ ප්‍රයත්න ඉවරයි. ආයි ඇසකින් කනකින් නාසයකින් දිවකින් කයකින් මනකින් පනවන කෙනෙක් නැහැ. කෙනා හැටියට පනවපු දුක්ඛස්කන්ධය කෙලවරයි. ඉතින් එතෙන්ට අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ අතුරු කරන කියන හිතන හැම කඩේටක්ම රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන එකක්ද කියලා මනසින් බලලා එහෙම වෙනවා නම් රාග අනුසය තියෙන නිසා අරමුණක් වෙනකොට රාගේ නැගෙන හැටි මනසින් තේරුම් ගන්න ඕනේ. ද්වේෂයට අනුසය තියෙන නිසා ද්වේෂයට අරමුණක් වෙනකොට ඒක නැగిලා එනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඉතින් අවිද්‍යාව අන්තකන්න අවිද්‍යාව අනුසය තියෙන නිසාම මුලාවට කරුණක් ආවහම මුලාව නැగిලා එනවා. මේ ආකාරයෙන් නැගෙන්නා ස්වභාවයක් අපිට තියෙනවා. ඒ යම් රාගයක් අපි හැම වෙලෙම පුරුදු වෙන්න ඕනේ. රාග, දේශ, මෝහයන්ගෙන් යුක්තවම ලෝක පරිහරණයේ ආදීනව දකි. ওই ටික දකින්න පුරුදු නම් ආදීනව දැක්කහම අපි මේ ඇලුම් කරන්නේ. බලාපොරොත්තු වෙන්නේ. ප්‍රාර්ථනා කරන්නේ. මේ වැඩකට නැති නැත්නම් රාගයෙන්, දේශේ, රාගයෙන් සත් වෙන. ඒ නිසාම ද්වේෂයට ගෝචරවල සිද්ධ වෙන්නේ. මුලාවටපත් වෙලා සසර අතරමං කරන්න හේතු වෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් නේද කියලා දකින්න ඕන. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න කිව්වේ ඉස්සලාම ඒකයි. රාගයක් ඇති වෙනකොට යමක් පිළිබඳව මේ රාගය ඇතුනේ නිත්‍ය නිත්‍ය වස්තුවක් කෙරෙහිද අනිත්‍ය වස්තුවක් කෙරෙහිද? නැත්නම් නිසි දෙයක් කෙරෙහිද අනිසි දෙයක් කෙරෙහිද? මේ නිත්‍ය කියන වචනේ අනිත්‍ය කියන වචනේ අද ගන්න වෙලා තියෙන්නේ බොහොම අමාරුයි මොකද කාලාන්තරයත් නිසා අනිත්‍යයි කියන්නේ අනිත්‍යයි අනිත්‍යයි කියලා දීලා තියෙන්නේ. නිත්‍යකවා නිත්‍යයි අනිත්‍යකවා අනිත්‍යයි කියලා වචන දීලා තියෙන නිසා. ඉතින් ඉස්තිර එකක් කෙරෙයිද නැටි එකක් කෙරෙයිද කියලා ප්‍රශ්නයක් තමයි දාන බලන් හදන්නේ. ඒතකොට ධර්මාභෝධයට ලෝකේ අසාරත්වයේ වැටෙන්න තිබිච්ච කලකිරීමට මාර්ගපය දෙනවා අඩු මාර්ගපය දෙන්නේ නැහැ වැහෙනවා. ඒකට හේතුකාරක වන ස්ථානේ නෑ බේත වාගේ දෙයක් බේත වෙනට දුන්නට හරියන්නේ නෑ ඉන්නේ යන්නේ වගේ නිසිද අනිසිද කියලා බලන්න ක්‍රමයක් ඉස්සෙලා දීලා තියෙනවා නිති අනිසිද හොරාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා ඇයි දිසි කියන්නේ ඇයි අනිසි කියන්නේ කියන මේ වචන දෙකත් මනසේ තෝරාගෙන ඉන්න ඕනේ. මොනවද අනිසි මොනවද නිසි? නිසිද නැද්ද කියලා බලන්නේ කොහොමද? අනිසිද කියලා බලන්නේ කොහොමද? මෙන්න මේ ටික ඉස්සර තෝරා ගන්න ක්‍රමී දැනගන්න ඕනේ. යමක් ඇතුළු කිරීමේ අවසාන ප්‍රතිඵලයක් තියෙනවා. මොනවා හරි යමක් කරනවා නම් කරපු දෙයකින් යමක් ගොඩ නැගිලා. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක වෙලා ඒ ගොඩනැගිච්ච යකිසි බල ශක්තියක් ඇත්නම් ඒකට අනුකූල ආවේනිකත්වයකින්මයි ගොඩනැගෙන්නේ. ඒ ශක්තිය අවසානයේදී ඒක අවසානයක් වෙනවා. ගොඩනැගිච්ච දේ ක්‍රියාත්මක කරලා අවසන් කරන ක්‍රමයක් එනවා. ඔන්න ඔය කාලය තුලදී සිද්ධ වෙන්නේ මොකද කියලා අපි බලන්න ඕනේ. අපි ඒකේ පැවැත්ම ඉන්න නිසා. යමා ගොඩ නගන්න කටයුතු කරන්නේ අපි හොඳයි කියන නිගමනයකින්. අවශ්‍යතාවයක් තියනවා කියන නිගමනයකින්. අවශ්‍යතාව විවිධයි. මම මේක ආසහින්දයි මේ පරිහරණය කරන්නේ. ඒක විදියකට කියන්නේ. මම ප්‍රිය කරන නිසා මේ හොයාගන්නේ බලන්නේ පරිහරණය කරන්නේ. මේක එක ලෝක පරිශ්‍රණයක්. ඕවා කටයුතු කරන්න එක හේතුවක්. ආසාව මුල් කරගෙන, ප්‍රියභාවය මුල් කරගෙන. ඒක තමයි ලෝක සත්‍යයේ එක්තරා ක්‍රම හතාවක තියෙන හිතන්න කියන්න කරන්න තියෙන බලාපොරොත්තු වෙන්නේ කරන්නේ. යමක් හිතනවා කියනවා කරනවා යම් බලාපොරොත්තුවකට මොකක් නිදාද? ආසාව මුල් කරගෙන. තමන් බලාපොරොත්තු වෙන්නා වූ දේට පහර වදිනකොට ගැටීම මුල් කරගෙන ආයතනයක් හිතන කියන කරන වැඩ පිළිලා ගෙනියනවා. තව ක්‍රමයක්. ওই දෙක නිසා මුලා වුණාට පස්සේ එයින් එහාට හිතාගන්න බෑ ඒකෙම ඇලිලා ඒකෙම පැදිලා ඒකම කරගෙන යන ක්‍රමයක් තියෙනවා. මට ඕනෙ ඉඳන්නේ මම මේ කරන්නේ. මොකක්ද තියෙන ඕනකම? උඹට වැඩක් නැහැ මේකෙන් දැන් තරහ එනවා ගැහුවා. මොකද තමන්ට අභාසයක් කරන්න බලනවා නම් එහෙම ඒක නම් ගැටෙනවා. මොකද අභාස ලබන්න කැමති නැහැ. තමන් කරන වැඩේ වැරදි කියලා හිතන් කියනවට කැමතිත් නැහැ. තමන්ගේ අදහස ඔබ සුද්ධ කරගන්නේ ඔක අලුපාඩුවක් තියලා කියනවට කැමතිත් නැහැ. මේක තමයි ලෝක සත්‍යයේ ස්වභාවය. හැම වෙලේම මම හරි. නෑ මට වඩා කෙනෙක් නැහැ. මගේ සත්‍ය මම මොකද පහත් කරගන්නේ? මේ වගේ විශාල අදහසක් ඕකට බලපානවා හිතවල මේකට කියනවා මාන්නේ කියලා මේක දෙල්ලමක් නෙමෙයි. මේක අපි නෑ කිව්වට හරියන්නේ නෑ මේක නැති වෙන්නේ අරිහතුන් වහන්සේට. අරිහත් මාර්ගයට යනකම මේක හිමින් හිමින් විදින්න ඕන. බරපතලම සත්‍යයට විලව බරපතලම ප්‍රශ්නයක් ඕන. ඒ නිසා තමයි මේක අරිහත් මාර්ගයේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන දේ විදිහට තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක පටන්ගෙන අපි යමක් බලාපොරොත්තු වෙනවා. යම් සත්පදානාන්තරය බලාපොරොත්තු වෙනවා. ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනා මොකක් හරි හේතුවකට. ඇයි ජීවත් වෙන්න ආසද? ඔව් මොකටද? දැනගන්න බැරිනම් හේතුවක් තියෙනවා. ලෝකාස්වාදයේ තුල ඉඳීමේ බලාපොරොත්තුව. ඒ කරගන්නකම් මම ඉන්න ඕන කියලා හැඟීම. මෙන්න මේ වගේ අපිට මේ හැඟීමක් ඇති වෙනකොට අපි ඔබ විමර්ශනය කරන්න තම තමන් දැන් ওই ටික අරගන්න වෙන්නේ අන්තිමට. දැන් ඔయిత වඩා වැඩ කොටස් අවුඟක් තියෙනවා. දැන් ඔය ටික ජීවත් වීමේ හැඟීම සඳහා තියෙන කාර්ය ඉතිරෙලා. මොකටද මේ ටික කරන්නේ? නොකර බැරි නිසා. මොකද නොකර බැරි? යකෝ බරි කියනවා කන්න නැතුව ඉන්න බෑ. ඒකෙන් තමයි මේ කන්න හොයන්න වෙලා තියෙන්නේ. මොකද කරන්නේ ඉතින්? එපා කියලා නිකන් ඉන්න පුළුවන්. ඒ කොහෙද යන්නේ? වතුර ගිහින්. මොකද වතුර ගිහින් යන්නේ? වතුරට පාසෙන් ඔබ ඉන්න පුළුවන්. අන්න ඒ වගේ හේතුවක් තියෙනවා කියනවා. බරි කියනට කෑමක් කන්න ඕනේ. විපාකයේ ජලයක් බොන්න ඕනේ. මොකද ගිය හදන්නේ. ඔය තෙවි දෙවි ඉන්න කියනවා මින්නක. මට වැඩක් නැහැ මේ අනිත්‍ය කියලා තෙවි දෙවි ඉන්නේ. එහෙනම් අන්න ඒවා කියන අත්‍යවශ්‍ය කොටස ජීවිතයේ අවසානකම් ගෙවන්න නොකර බැරි. ඒ කොටසත් අපි ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ සඳහා ක්‍රියාත්මක වෙන එක හතර ගමන්ට හේතු වෙන්නේ නැහැ. ඔක වෙනස දකින්න ඔක සමහර අය බයයි වැඩ කරොත් හතර ගමන්ට සංඛාරය දෙයි කියලා. ආනන්ද වතුන ටිකක් දෙන්න පිපාසයි කියලා බුදුරන් වහන්සේ වතුරේ ඉල්ලනකොට. ඒ සඳහා වාචී සංකාරකෙම ලැබුණා. උනායි සංකාර නිරෝධ කරලා නැහැ. අරගෙන විවාහන දුන්නා. කාණේ නැහැ වැරදුවා නම් වතුර ටික. ඉතින් උන්වහන්සේ කාය සංකාරයක් කළා. කාය ක්‍රියාත්මක වුණා. ආතාරගෙන වතුර ටික අරගෙන ඒ වගේම වතුර ටික පානය කළා නම් එතන කාය ක්‍රියාත්මක වුණා. ඒ කාය සංකාර වෙන්න නම් ගියම අර විදිහට ඒකෙන් විනාශ සතර ගමන යන්න එපා. නමුත් ලෝකලා උද්‍රයන් හදලා මොන සතර ගමන? නමුත් ඒ ක්‍රියාවලිය සතර ගමනට හේතු වෙන්නේ නැති හැටි මම ඔය පෙන්නේ. ඒ වගේ කණ්ඩෝලන සහ කෑවට අඳින්න අවශ්‍යයි ඒ නිසා ඇඳට ලෙඩක් හැදුනහම බේතක් කරගන්න අවශ්‍යයි ඒ නිසා බේතක් කරගත්තට විපාසයේ වතුර බිව්වට මල බලට මල පහ කරාට මුත්‍රා බලට මුත්‍රා කරාට මේකෙන් සසර ගමනට හේතු වෙන දෙයක් බිහි වෙන්නේ නැහැ. සංසාර දුක නිවි වෙන්නේ නැහැ මේ ඉස්සර කරපු කර්මයට විපාකස්කන්ධය ගෙවෙන හැටි. ඒක නොබිවා බෑ ඒක තියෙන කර බෑ. ඒක ආදීනව කන්දරාව දකින්න ඕන. නැමෙ සතර ගමන්ට හේතු වෙනවා මොකද කරන්නේ? ඇයි ඔහොම කරන්නේ? මම මේකට හරි ආසයි. මෙහෙම ඉන්න ආසයි. මෙහෙම කියන්න ආසයි. මෙහෙම කරන්න ආසයි. මෙන්න මේ ආසයි, ප්‍රියයි, මනාපයි ඔය ආදී වශයෙන් ඡන්ද රාගය සමග වැදෙන කොටසක් දිනන වැඩ පිළිවෙල. ඇයි ඔහොම කොච්චරයි කතා කරේ ඉන්නේ? මම හරි ආසයි කවුරු හරි කතා කර කර ඉන්නේ. ආ චන්දලාගේත් එක්ක කතා කර. චන්දලාගේ බැදෙන කතාව කතාව. ඔය මොකද සමහර එකයි අපුම හුඟක් වෙලා කතා කර ඉන්නේ. ධර්මයට රුචි කෙනෙක් ධර්මයේ ලබා ගන්න ඕන කෙනෙක් ඒ පිළිබඳ යම් කිසි හදාarලා වැරදගත් දෙයක් ගන්න ඕන කෙනෙක් දැක්කම ඕක කියලා කතා කරනවා. සමහර එක කතා නොකරන්නේ තරහට නෙමෙයි. මම ධර්මාභෝධයක් ලබා ගන්න නැත්නම් වෙන කතාවේ මට වැඩක් නැහැ නේද? වැඩක් නැති කතාවක් කරන්න තමයි නිහඬලායි. ඇලිලත් නැහැ, ගැටිලත් නැහැ මේ කතාව. අන්න එහෙමත් කියන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. එතන ඇලීම ගැටීම බලපාන්නේ නැහැ. එතන බලපාන්නේ අවශ්‍යතාවය, ඒ වගේම හරය, වැදගත්කම, නැත්නම් ධර්ම මාර්ගයට අනුකූල වන්නා වූ ප්‍රයත්නවල ගැළපෙන එක. ඒකේ යහපතක් වෙන්න හේතු වෙනවා මිස සසල ගමට හේතු වෙන වෙලාව නෙමෙයි. අන්න මම මෙහෙම කරන්න ආසයි, බලන්න ආසයි, අහන්න ආසයි, සුවදාග්‍රාණය කරන්න ආසයි, රස විඳින්න ආසයි, ස්පර්ශ ලබන්න ආසයි, මම මේවා ගැන හිත හිතා ඉන්න ආසයි කියලා. ඔය ආසයි ආසයි කියපු යමක් ඇත්නම් ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕකත් එක තමයි සියලුම ලෝක බැඳීම බැඳිලා තියෙන්නේ. ඔය ආසා කරනවායි ආසා කරනවායි කියන පැත්තට විරුද්ධ දෙයක් ආවොත් එහෙම ඒ අරමුණට විරුද්ධ දෙයක් ඇත්නොත් එහෙම ගැටෙනවා. මං ආසා කරන දේට පහර ගහන එකට මං ගහනවා. ඒකට බයිනවා. ඒකට විරුද්ධව නැගී සිටිනවා. අනේ ගැටීම. එහෙනම් ආසා කරන දේ කැමතිර නැත්නම් මං ආසා කරන දේට විරුද්ධ වෙන එකට මම ගහනවා කියන දෙකක් ඉතුරු වෙනවා. නෑ ඇලීම නැතින ගැටීම නෑ. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකෙන් අපි දකින්න මොනවද ඇලෙන්නේ? ඇයි ගැටෙන්නේ? අන්න ඒකට මූලික වශයෙන් අපි හිතලා පුරුදු වෙන්න ඕනේ. ඒතර මට විශේෂ ඇලුම් කරන දේවල් ලෝකේ තියෙනවා. ඉතලා හිතලා බලන්න ඕනේ. මම නිකන් නිවන් දකින්න හොරට නිවන් දකින්න බෑ මේ හිතනාවට දකින්න. මන්නම් මොකද ආස නැහැ කිසි දෙයකට ආස නැහැ. මොකද අපි සමහර අය ඔහොම කියනවහල කිසි දෙයකට ආසා කරන්නේ නැතුව හිටපු සමය නිවන කිව්වොත් මන්නම් ඔය මොකටවත් ආස නැහැ. හිත ඇතුළේ කොකියනාවේ එක එක පැතිවල අල්ලගන්න. නමුත් එහෙම කියන්න හිතන් ලබ්බයි නිවන් දැකේ නෑ කියලා හිතාගෙන හිතෙන් නිවන් දැකලා ඉන්න වෙලක් ගන්න. ඒ වගේ තමන්ගේ තමන් සපත්තාගෙන බෑ අපරාධයක් ඒක. අවංකවම ඒ සුද්ධතාවයේ තමන් ළඟ තියෙනවා නම් ඒක විමර්ශනය කරලා බලලා ඒක යහපත් නම් ඒ හේතුවෙන් ඒක යහපත් කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා වටිනාකමක් හෝ මාර්ගඵලයක වටිනාකමක් අහලා හෝ ඒකට ආනාන්තරය කරගන්න හැදුවොත් මහ භයානක ප්‍රතිඵලයක් ලැබෙනවා. යනමකත් වැහෙනවා. ඒ නිසා හැමදේම දකින්න ඕනේ මේ හැම කටයුත්තක්ම කරනකොට. ඒ කරන ඉරියව් නිකම්ම ප්‍රයත්නවල පවත්වන පවත්වන හැම ඉරියව්වම අපි මේක නිවන්ට බාධකයි කියලා ගන්න බෑ. ඒ වගේම කර යුතු ඉරියව් කොටසක් තියෙනවා. ඒ වගේ නිවනට හේතු වෙන අප්‍රමාද මාර්ගය වැටෙන ඉරියව්වකට සත් තියෙනවා. ඒ මොනවද කියලා තෝරා ගන්න. ගිය පාර තමයි මේ ඉස්සරත් මේ ගැන විග්‍රහ කළා. එදා අමාරු පොයි දවසෙත් විග්‍රහ කළා. හීන දහම් හීන හැටියට, මධ්‍යම දහම් මධ්‍යම හැටියට, ප්‍රනීත දහම් ප්‍රනීත හැටියට පළමුව තෝරා ගන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේක නිතර විමර්ශනය කරලා ප්‍රගුණ කරගත යුතු දෙයක්. මොනවද හීන දහම්? හීන දහම් තේරුම් අරගෙන හිත කය වචනය කියන මේ ක්‍රියා තුන් පොලින් ඒකට ඉඩ දෙන්නේ නැති මනස සතියෙන් සිහියෙන් ඉන්න ඕන. ඒකයි සතියෙන් ඉදීමේ ප්‍රධාන විශේෂ දෙයක්. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද කුසලාවාද සම්පප්පලාප පල්සාවාද සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියන්නේ. මෙන්න මේ දස අකුසලයේ කරනවා නම් කරනවා නම් කරන අයට අනුබල දෙනවා නම් කිරීම වර්ණා කරනවා නම් කියන මෙන්න මේ හතර ආකාරයෙන් පිළිලා කටයුතු කළොත් ඒ ආකාරයෙන් කරන කියන හිතන යමක් ඇත්නම් මෙන්න මේ ටික හීන දහම්. ඒ තමයි මනසේ ඉන්නවනේ මම මේ කියන කරන දේවල් මොන අදහසින්ද මෙහෙම කියන්නේ කරන්න හිතන්නේ. මෙන්න මේ මනසින් ඉන්නකොට තමන්ටම තේරෙන්න පටන් ගන්නවා සමාහට හැඟවිලා තිබිච්ච දහම්. විමර්ශනය කරන්නේ නැති නිසා අපි එදිනදා කටයුතු කරගෙන යනවා මේකේ தත්ත්වය මොකද්ද ඇයි මෙහෙම කරන්නේ කියන එක මතකයට ගන්න. සිහි ගන්නවන්නේ. ඒ සිහි ගන්නන්නේ නැති නිසා ඒකේ ස්වභාවය තේරෙන්නේ සිහියෙන් කරනවා සිහියෙන් කරනවා කියලා කරන්නේ නෙමෙයි පින්නේ සිහි ගන්නවා කියන්නේ ඔන්න ඕකයි. මේකයි මගේ මේ ක්‍රියාවලිය කුමක් මුල් කරගෙනද දැන් අත මෙහෙම උස්සනවා. ගානක් නැහැ මදුලට ගහලා ඉවර කතා කරගෙන ඉන්නවා ඉතින් පොඩි කරලා දානවා අතේම පොරවල දානවා. ඒත් ගානක් නැහැ. මොකද්ද ඒකද? මොකද්ද ඒකද? ඒ මදුලට කවුද මැරුවේ? මම එහෙම එකක් කළා නෑ එතකොට මේක ඇහුවා. ඔය එක කියන්නේ නිකන් ඉඳ පුළුවන්. නමුත් මේ මොකද මේ සිද්ධ වෙන්නේ හිමීහිම අත ගෙනියනවා ගෙනිනවා උස්සනවා කියන්නේ නෙමෙයි අපි මනස සිහියෙන් ඉන්න ඕනේ. මේ අත ඉස්සීමේ ක්‍රියාවලියම කරන්න හදනකොට මොකද්ද මේ කරලා හැටියෙ මදුරන් ගලන්න නේද දැන් මේක අහුවෙන්නේ මොකද කියන රාගින්වත් අහන දෙයක් නෑ මුලින්ම හීන දහම් තෝරගත්තා ප්‍රාණඝාත කිරීම කෙරවීම අනුබල දීම කිරීම වර්ණා කිරීම ආදී වශයෙන් මේ ටික මේකට අයිති කියලා ඉතින් මේක මට වළක්වන්න බැයිද පුළුවන්ද සම ඉස්සලා තේරුම් ගන්න ඕනේ මිනිස්සෙක් කියලා වළක්වන්න බැරි දේවල් තියෙනවා කුෂ්ඨ රෝගියක් හැදෙනවා දැන් මේකට බේත් කරන්න ඕනේ දැන් ඕක තව පරීක්ෂා කරන්න ගියොත් එහෙම ඕක ඇතුලේ සුද්ධල දේවියන් කොච්චර කාලද බුද්ධ හැදිලා තියෙන්නේ. ඕකට මෙන්න මේ තෙරගාපල් ලාහු තෙල් ටිකක් ගාලා අතුල්ලපන් ඕක කියපුවා ඕක හොඳ වෙනවා කියලා කියනවා. අපි දන්නවා මේක ගාලා අතුල්ලුවොත් එහෙම කෝටි ප්‍රකෝටි ගණන් සුද්ධල දේවියන් මැරලා ගිහලා තමයි හොඳ වෙන්නේ. ඒක නෑ කියන්නේ නෑ. දැන් මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා. අපි ඉස්සෙල්ලාම පළමුව නැති කරගන්න බලන්න ඕනේ අපේ මූලික අවස්ථා ටික. මූලිකව අයින් කරන්න පුළුවන් ටික. එතකොට එකින් එක මේ අනුපූර ක්‍රමයක් කිව්වේ ඒකයි. එකින් එක එකින් එක අයින් කරලා අයින් කරලා අපිට යමක් අයින් කළ හැකිද? ඉතලා ඒ ටික අයින් කරනවා. අයින් කළ නොහැකි යමක් ඇත්නම්. අපි බලාපොරොත්තුවක් ඇති කරනා නේ අපිට කවදාවත් මෙබඳු ආකාර පාපයක් කරන මෙබඳු ආකාර ආදීනයක් ඇති මෙබඳු අවස්ථාවක ස්වභාවයක් නොවේවා. ඒ ස්වභාවය කුමකින්ද ඇති වෙන්නේ කියලා හේතුව වෙලා ඒ හේතුව අත්හැරගන්න බලන්න ඕනේ. බඩ විරේකෙන්න බේතක් බොන්න නැතුව ඉන්න බැරි වෙනා බනව අමාරු වැඩි වුණා. ඒකත් බාධකයක් වෙනවා. මොනවා මරන බව දැන දැන බඩ විරේකෙ ඉන්න බොත් බීත් බොන්න වෙනවා. ඒක නැත්තේ නැහැ. දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේ වගේ අවස්ථාවලදී ඇතිවෙනා ප්‍රශ්නේ වරද වරද හැටියට දැකලා නොකර බැරි කොටසක් වශයෙන් කරන කොටසක් එනවා ඔන්න ඔයගෙට. හැබැයි ඒ බුද්ධිලාට ඕනකම තියෙන අනේ මං කවදාවත් කිසි සතෙකුට හිංසා නොකරන්දුනා. මෙහෙම කුණුකයක් නොලැබුණා නම් මට මෙහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මේ පාපයකට නැත්නම් මේ සත්ව හිංසාවට සම්බන්ධ වෙන කයක් දරාගෙන ඉන්න හින්දා මට මේ මේ දේවල් කරන්න වෙලා තියෙනවා. සූත්‍ර ජීවිත පවා හානියක් සිද්ධ වෙනවා. නමුත් මට ඒව වළක්වන්න බෑ. මේ කය පැවැත්වීමයි ඒ රැකීමයි දෙක කරන්න ගියොත් එහෙම අමතර වදයක් විශාල වශයෙන් විදිද්ද වෙනවා මේ කරලා සිහි කල්පනාත්මක කරගන්න බැරි වෙන විදිහට ඒකෙන් කායික අපහසුතාව වෙනත් ඇති වෙනවා හැබැයි මේ වගේ දේවල් මේ සත්ව හිංසාවක් සිද්ධ වෙනවා අනේ මේ මස්ලේ කයක් ඇති සත්වයේ කියලා ඉපදිලා එබඳුවන්නා ලෝක පරිසරණයට වැටිලා ඒක හොඳයි කියලා ගත් එකේ විපාකයේ නිසෙමට අපි සත්ව හිංසාවෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා මගේ යම් සත්ව කොටසල මම ඒ හේතුවෙන් කාලා බිලා ජීවත් වෙන එක නොකළා මම නිසා සත්ව හිංසාවක් සිද්ධ වෙනවා නමුත් මොනවා කරන්නද? එවන් හිංසාවටම ගෝචරයෙන් ලෝක සත්‍යය පාප ධර්ම කරගෙන ඊට ගැලපෙදෙන ඉපදිලා. උන්ට නිදහසක් ලැබෙන්නේ නැහැ. උන් කොහොමද ඒ පාපේ ගෙවන්න උන්ටත් ගොදුරු වෙලා. මලත් ඒක නොකර ජීවත් වෙන විදියක් නැහැ. මේකයි අවසාන යනක ඒක කරන්නත් වෙලා තියෙන්නේ. නිසා ඒ පාපේට කරගහන්නත් වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ යථාර්ථයේ දකින්නකොට ditthi සම්පවිත හිත් නෙමෙයි ditthi විප්පවිත හිත් පහළ වෙන්නේ. දෘෂ්ටියෙන් තොරයි. ඒ දෘෂ්ටිය ආවිද නම් කවදා හරි යාට හිතෙන්නේ. අනේ කවදා නම් මෙබඳු වන්නා වූ අයුක්තියෙන් අසාධාරණේ මගෙන් සිද්ධ වෙන අපරාධයෙන් එහෙ මෙහෙකින් කවදා වෙනස් වෙන්නද කවදා ඉවත් වෙන්නද? ඔන්න ඔය අදහස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔන්නේ ක්‍රියාත්මක වෙන අදහස අව්‍යාපාද සංකල්පනාව. හිංගීසා නොකරන්න පුළුවන් නම් කොච්චර හොඳ කියන අවිහිංසා සංකල්පනාව. අනේ මම කවදා විබඳු වන්නා වූ කරදරකාරී හිංගීසා කරන එවගේ පරිසරයකින් එවගේ ස්වභාවයකින් ඉවත් වෙන්න කියවම නිකම්ම සංකල්පනාවක්. ඔය ටික සම්මා සංකප්පේට වැඩෙනවා. අර කෙරෙන්න තිබෙනා වූ සුද්ධ පාපේද අර සම්මා සංකප්පේ දෙවිලි කරන්න බැරුව යනවා. ඒ නිසා එයාගේ අවසානම ඒ જાති අද්ගම ඒක වෙන්න පුළුවන් අතිව. ඔය මට්ටමට හිත වැන්නොත් කෙනෙක්ගේ එයාගේ සම්පූර්ණ අකමැත්තෙන් නම් එයාගේ ජීවිතේ පවත්තන්න පවා ඇදින හතර හිංසාවක් ඇති වෙනකොට ඒකෙහි ඉබදුවන්නා වූ අකමැත්තක් ඇති වෙන්නේ ඒකේ මිදීමේ බලාපොරොත්තුවක් ඇති වෙන්නේ එහෙනම් ඉබදුවන්නා වූ කයක් ලබා දෙන්නේ මේ පංචකාමයේ පස්සේ යන මානසිකත්වයේ උලනේ එයා ඊළඟට ඒක දකිනවා ඉබදුවන්නා පංචකාම පස්සේ යන්න කියලා මේ මිනිස් කාමයන් පස්සේ යන්න ගියේ තමයි මේ වගේ කය ලැබුණේ පෙර භවයේදී මම එහෙම එකක් නොකර තිබුණා නම් මේ මිනිස් කාමයන් පස්සේ යන මානසිකත්වයේ අසාර බව දැනගෙන ඒකෙන් මේ දුක් වලට හේතු වෙන බව දැනගෙන මම මේවා පරිහරණය නොකර හිටියනම් එහෙම විඥානයක් පහළ නොකර ගැනීමට බලපාදායෙන් තිබුණා නම් මට අද මෙහෙම කයක් ලැබෙන්නේ හේතු නැහැ. මම එදා ඒක නොහිතපු නිසා එදා ඒක නොකරපු නිසා තමයි මේ බව තව හොඳයි කියන හිතක් ඇවිදලා ඒ හේතුවේ ඵලය වශයෙන් මේ කය ලබන්න හේතු වුණා. ඉතින් මේක හොඳ එකක් නෙමෙයි මෙන්න මේ හේතුව. ලෝක සත්‍යයෙන් කරුණාවක් මෛත්‍රියක් හිතේ වඩනකොට අන්තිමට ඊටාම සුද්ධ ජීවිතයකට පවා වෙන හිංගිය හිංසා පිළිබඳව. ඕවාගේ මහ වේදනාවක් හිතට දැනෙන්න පටන් ගන්නවා. මොන අපරාධයක්ද? අනේ මෙහෙම දෙයක් කරන්න වුණානේ. ඉතින් මෙහෙම ලෝකයක් මට එපා කියන හැඟීම එනවා. ওই හැඟීම නිසා මේ ලෝකයා සම්බන්ධ වෙච්ච චන්දරාගයන් මිදිලා යනවා. ඒකෙන් මිදිලා ගියොත් මේ මස්ලේ කයක් ලැබුව අන්තිම කය ඒක වෙලා මේ කය අවසානයේ පස්සේ ආයි එහෙම සත්ව හිංසාවක් කරන තැනට උපපති නොවන විදිහ උපතක් හම්බෙන්න පුළුවන්. එහෙනම් සුද්ධාවාසගත වෙන්න බලව ඔය කියන්නේ අනාගාමී වෙන තත්වයට එන කෙනෙක්ගේ මානසිකත්වයේ උදාහරණ තමයි විතර හිත වැඩින්නේ. ඊට මෙහා ඉඳගෙන ওই සුද්ධ ජීවීන්ගෙන් ඇති වෙන හානිය ගැන හිතන්න දෙයක් කියලා නෙමෙයි. ඔයලා මේ ලොකු යන වල් දුරේ පුරක් කමන්නේ සද්දි ගහගෙන මලායන කන්න එන්නම් හිතන කියන හැඟීමක් එන්න පුළුවන්. ওই මට්ටමේ සුද්ධ ජීවියෙක් කෙන බව කරුණාවක් ඇති වෙන මෛත්‍රියක් ඇති වෙන මානසිකත්වයක් ඇති වෙන්නේ හිත හුඟා දුරට දියුණු වෙනකොට. එහෙනම් මුලින්ම පටන් ගන්න ඕනේ. බරපතල යම් කිසි පාප කර්මයක් වැද්ද ඒ සියල්ලේ අපරාධය දැකලා හැකිතරම් දුරට අයින් කරන්න පුළුවන් වෙන් වෙන්න පුළුවන් කියන ඒවා අයින් වෙන්නේ. එහෙම අයින් වීගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් සුද්ධ භාවයටපත් වෙනවා. ඒ සුද්ධ භාවයටපත් වුණාට පස්සේ තමයි යම් කිසි කටයුත්තක් කරන්න යෙදෙනකොට ඒක වැරදිනා. හරිය සුද්ධ වෙච්ච වතුරට බොර කඳුලක් විසි වෙනකොට පොඩි කැලල ලස්සන පැහැදිලිව පේනවා වගේ. සුද්ධ පවිත්‍ර හිතකට පුංචි වරදක් එනකොටම හිතවිල්ලක් එනකොටම කැළල බේනවා. බොර වතුරේට බොර දැමර කැළල බේන්නේ නැතුව වාගේ. අර පාප මට්ටමේ තිබිච්ච හිත සුද්ධ වෙන්නේ ඉතින්ලා. ඒ පාප කැළල බේන්නේ නැහැ. හිතවිල්ල නැగిලා එනවා මේක පවුද. ඉතර ගණන් ගන්න දෙයක් ඒකේ නැහැ. ওই ඩොලාරෙ මිනිස්සු කරන්නේ නැද්ද? ඕකමම කීකේ තර්කවාදත් කරලා හිටන් අන්තිමට ඒ தත්ත්වය තුළ ඔහොමනම් ජීවත් වෙන්න බෑ නේද? ඔය ආදී විවිධ තර්ක එනවා. ඔය මුලදී එහෙම එනවා. නමුත් අන්තිම සමංගී චිත්ත පාරිශුද්ධිය අම්මෝතක නැගෙන්න පටන් ගත්තට පස්සේ එතකොට තමයි සුළු වර්ධ පවා මහත්සේ දැකින්නේ. සුළු වර්ධ පවා මහ මෙලක් වගේ ලොකුවට දැනෙනවා. හැබැයි ඒක මුලදී නෙමෙයි. මහ මෙලක් තරම් වර්ධවා කේස් ගහ තරම් පේන නැති කාලයක ඉඳලායි සත්‍යය පටන් ගන්නෙ. මේ මග වැඩිීමේ ආරම්භ පුතත් ජන කාලය කියන්නේ ඒ කාලේ ඉඳලා. මහා විරාත් තරහ ලොකුවට තියෙන වරද කෙස් ගහක් තරම්වත් වෙන්නේ නැති කාලේ තමයි සත්‍යජන සත්‍යයේ දැරි තමයි. ඔන්නෝම කාලික බලංගිරේ තමයි කොහොම හරි දහමට නැඹුරු වෙලා ක්‍රමක්‍රමයෙන් වනපදයක් හරි අහලා තේරුම් අරගෙන සාර ධර්ම අසාධාරණ මොනවද කියලා වටහාගෙන එකින් එක වැදගත්කම විදහස් භාවයේ තමන්ගේ අවිහිංසාභාවයේ වැදගත්කම ඔය ආදි වශයෙන් වැටෙන්න පටන් ගන්නේ ක්‍රමක්‍රමයෙන්. අනේ වැටුණාට පස්සේ තමයි සුළු දෙයක් හරි තමන්ගෙන් කෙනෙකුට මහ වෙලක් වගේ ලොකුවට වැටෙන්නේ වැරද වැරද හැටියට අපරාධය අපරාධය හැටියට. එතකොට සතිය වඩන්න හරි ලේසි. එතෙන්ට එනකන් හරි අමාරු. වැඩින්නේ නැහැ කොච්චර දැඟලුවද. මේ මලහ සතියෙන් ඉන්නවත් වාගේ අපේ ඉරියව් පවත්වා ගන්නකොට එහෙම දෙයකින් වලකින්ද ඉරියව් පවත්වා ගන්නකොටම හැම වෙලෙම නිතර දකින්න ඕනේ. මේ ආදීනවල තියෙන බලවත් කර. ලෝක සත්‍යෝ විදින දුක් වේදනාව ඒ දුක් වේදනාවේ තිබෙනා වූ අසාධාරණ නැහැ ඒක තියෙන බලවත් අසහනකාරී తත්වය, පීඩනකාරී తත්වය. මේ ආකාරයෙන් හිතලා බලන්න පුරුදු වෙන්න ඕන. අතීතයේ සීකරණ කිව්වෙත් ඕක. අතීතය මතක් කරගෙන සතුටු වෙන්නවා එහෙම එකක් නෙමෙයි. මෙන්න මෙබඳු දුක් අතීතේ මම විඳලා තියෙනවා. අමතක කරලා තමයි ලෝක සත්‍යයට බැරුව යන්නේ. සතිය වඩන්න කිව්වොත් ඕකට. විදබුදුට අමතක කරන්න නෙමෙයි කිව්වේ. ඒකේ තියෙන බරපතල මනසේ මෙනෙහි කරලා බලලා. ඇයි එහෙම දුකට මං ඉදා වැටුනේ? මෙන්න විපදු වන්නා වූ දුකට හේතු වෙච්ච ඇලුම් කරපු කාරණේ මට දරා ගන්න බැරි වුණා, පාලනය කර ගන්න බැරි වුණා. මෙන්න මේ ආකාරයෙන් තමයි මං ওই දුකට කොට වුනේ. අන්න දුකට හා දුකට හේතුව බලන්න පුරුදුනා නම් අතීතයේ සිහි කරනවා. සතිය. මේක තමයි සතිය කියන්නේ. අනාගතය ගැන හිතන්නේත් එහෙමයි. එන ඒ වදු જાතිය හේතුකාරකයෙන් අනාගතයක් ගොඩනැගුවා. මට අර ඉස්සෙල්ලා වාගේම ඒ જાතිය දුකකට නේද මුහුණ දෙන්න අනාගතේ ඊළඟ හිත වෙන්නේ ඵලයේ වගේ. මෙන්න මේක සතියෙන් හිතලා බලන්න ඕන එකක් අනාගතේ ගැන. දැන් මේ කරන කරන කටයුතු වල අර අතීතයේ දුකට හේතුව නිසා දුක හටගත්ත හැටි දැක්ක අත්දැකීම අරගෙන. දැනුත් මම මේ දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාවේ ඇලී ගැලී කටයුතු කළොත් ඒකෙන් පහළ වෙන්නේ ඒ જાතියම හේතුයේ ඵලයක් නිසා වෙන එකක් නෙමෙයි කියලා. දුක ගොඩ නැගෙන හැටි දැකලා. අන්නේ හේතු අත්හැරිය කොච්චර සාන්තද ප්‍රණීතද කියලා දකිනකොට දුක දුක්ඛ සෞදේ දුක්ඛ නිරෝධේ දුක්ඛ නිරෝධ මාර්ගය කියන හතර වැඩනවා චතුරාර්ය සත්‍ය වැඩෙනවා. මේ හතර වැඩනකොට සතර සතිපට්ඨානයක් වැඩෙනවා. මෙන්න මේ ටිකේ මාර්ගය පටන් ගන්න ඕනේ. යථාර්ථය දැක්කට පස්සේ ප්‍රඥාවට ගෝචර වුණාට පස්සේ අමාරුවක් නැහැ. මූලිකව අමාරුකම තියෙන්නේ ඔන්නේ මූලික අවස්ථාව. හරියට තේරුම් අරගෙන ධර්ම අවබෝධය ලබනක. ධර්ම අවබෝධය ලැබුණාට පස්සේ Taman නිතර සිහි කරලා සිහි කරලා යලි යලි වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒතකොට ධර්මඥානෙ වැඩෙනවා. ධර්මඥානෙ වැඩනට පස්සේ තමන්ගේ සිතිවිලි ක්‍රියාවදන් ගැන හමුදේ සිහි කර කර ඉන්න දෙයක් නැහැ. කළ යුත්ත විතරයි කරන්නේ නොකළ යුත්ත කරන්න හේතු නැතු යනවා. මගේ පෑදිලා එනවා ඒ වගේ. ඉතින් ඒ නිසා නිතරම ප්‍රගුණ කරගන්න ඕනේ ලෝකයේ යම් කිසි දෙයක් ආදීනව සහිතද මෙන්න මේවා හීන දහම් ආස්වාද වැඩි හීන දහම් නිසා ලැබෙන ප්‍රතිවිපාකයේ මහා භයානකයි රස විඳින්න කණ්ඩ රස විඳින්න ආස්වාද විඳින්න ආයුධකම් අසාධාරණකම් කරලා ඒක විඳින්න හරි කැමති අර යථාර්ථය නොදත් නිසා අයුතුකමේ අසාධාරණයේ ඵලයේ ඒකේ තිබෙන ඒකේ තියෙන පාපතර බව නෑ ඒකේ තියෙන අයුක්තිය අසාධාරණත්වයේ වැටෙන්නේ නැතුව. ඒක නෙමෙයි ආස්වාදයේ බලවත් විදිහින් බලාපොරොත්තු වෙනවා. ආස්වාද පැත්තක් නැත්නම් ලෝක සත්‍යය පව කරන්නේ තමන්ට යම්කිසි වාසියක් නැත්නම් හසු බලන්නේත් නැහැ. මොනවා හරි ආලාභය කීර්තිය ප්‍රශංසාව මොනවා හරි බලාපොරොත්තු තමයි කරන්නේ. Tamanට කිසිම ලාභයක් කීර්තිය ප්‍රශංසාවක් මොනවද තමන් හා සම්බන්ධයක් නැන්නා. හොරකමක් කරන්න හේතුවකුත් නැහැ. ආස්වාදයක බැඳීමක් Tamanට අවශ්‍ය කරන්න ආව දෙයක් නැන්නා කාමීත්‍යාචාරය කිරීමට හේතුවකුත් නැහැ. තමන්ට ආස්වාදය තමන් මොනවා හරි අපි තත්ත්ව තානාතරයක් මොනවා හරි ලාභකින් ප්‍රශංසාවක් ලබන්න බලාපොරොත්තු වෙන්නා. බොරුවෙන් අනුන් රවට්ටන්න හේතුත් නැහැ. කේලෙමින් අඳුන් බෙදවන්න හේතුත් නැහැ. පරුස වචයෙන් අවුන් සැලබාටපත් කරන්න හේතුත් නැහැ. ලාපයෙන් මේ ලෝකේ මුලා වී කටයුතු කරන්න හේතුත් නැහැ. ලෝභකම් කරන්න හේතුත් නැහැ. තරහෙන් ඉඳ හේතුත් නැහැ. මුලාවටපත් වෙලා විසදිරු ගන්න හේතුත් නැහැ. දස අකුසලයට හේතු නැති වෙලා යනවා. අන්න එහෙනම් ඒ ටික දැනගැනීමේදී අපි මේ ලෝකෙට ඇලුම් කරන යමක් ඇත්නම් ඕක කරන ප්‍රධාන වේවා. ඇලුම් කිරීම නිසා තමයි ඔක්කොම මුල වෙන්නේ. ලාභය, කීර්තිය, ප්‍රශංසාවක් මොනවා හරි බලාපොරොත්තුවක් තියෙනවා. අන්න ඒක තමා තමා තුළ ඇඟිලි ගහලා හොයාගන්න ඕනේ. මේවට කියනවා හැඟවුණු ආස්වාස කියලා. හැඟවුණු ආස්වාස මෙච්චර කාල සාසරය කරපු ආස්වාස කියන්නේ අසුරු කරපු සංස්කාර අසුරු කරපු ක්‍රමී. ඔන්න ඔය ටික හොයාගෙන පහ කරලා දමන්න ඕනේ. පහ කරලා දමන්න නම් ඒකේ තියෙන භයානකත්වය දැකලා මෙබඳු මට ලාභයක් මෙබඳු ආකාර ලාභයක් මම බලාපොරොත්තු වෙනවා. මෙබඳු ප්‍රීතියක් මෙබඳු ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මට ඒකට පහර වදිනකොට තරහ එනවා. ඒකත් දකින්න ඕනේ. මොනවා හෝ දෙයක් හොඳ සමහරලාට වෙලක් අය හොද කරන්න තින්ද තරහයි. අපි තායිද ඒක අපි හොඳ ගුණයක් කිය. මේකට මෙච්චර කෙනා හොඳ වෙන්නේ නැහැ. මම වාගේ හොඳ එකක් වේ. නැමනතර ගහනවා ඔළුව පැලෙන්න. අපි එවත් යන්න පුළුවන්. කෝටුවක් අරන් ගහනතර පොඩි හංකර යන්න කොල්ලන්ට කියන්න පුළුවන් කෙල්ලට කියන්න පුළුවන්. අපි වාගේ හැදියාව හොඳට. අපි හොඳට බණ කියලත් අර අපි ඒකිනු ගැටෙන්න තැනක් අල්ලා ගන්න. ඉතින් මෙහෙම අවස්ථාවක් තියෙනවා. නෝ කොයි පැත්තෙන් හරි දකින්න ඕනේ අපිට දුෂිතාවයක් නම් දරන්න බැරි නම් හිතෙනවා නම් මනස හිතෙනවා නම් අපි හොඳ පැත්ත රකින්න හරි අල්ලාගත් එකක් තියෙනවා. අල්ලාගන්න කියොත් ඔක ප්‍රශ්නයක් එනවා. සතර හොඳක්ම විය යුතුයි කියලා අල්ලන්න ගියත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. මොන දෙයක් හරි හිතලා ඒකේ දැඩිව බැඳෙන්න එපා කිව්වේ ඒකයි. ඒක වෙන හේතුඵල ක්‍රමයක් තියෙනවා. අපි උඩ පැන්නට හෝ ලැබෙලුවට හෝ තරහ ගියාට හෝ ඒක හේතුව ඒක නියම ප්‍රතිකර්මය නෙවෙයි. අන්න ඒක විමර්ශනය කරලා දකින්න ඕනේ තියෙන්නේ. යම් කිසි දෙයක් වළක්වන්න. ඒ හේතු හටගත්ත හේතුව හොයලා. ඒ හේතුව නැති කරන යම් කිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළොත් ඒ ඵලෙ නැති වෙයි. ඒකයි ක්‍රම හටාව. ඉතින් මං වාගේ හොඳ මිනිහෙක් කියලා ඔබත් කිව්වා. නැන්නම්තොට මම මේ හිඟි කරනවා දඩුවම් කරනවා කිව්වා. ඒ තරහෙන් ඒක ගන්න පුළුවන් දෙයක් නෑ. එහෙම ක්‍රමයක් නෑ. ඒකත් අපි ඉදිවිච්ච මුලාවක් අඩු පාඩුවක්. අන්න මේ වගේ තමයි නිතර විමර්ශනය කරන්න ඕනේ. විමර්ශනය කරමින් තමා තමා පිළිබඳව හරි වැරද්ද හොයාගන්න හැටි. කළ යුතු නොකළ යුතු හොයාගන්න හැටි. මේ ක්‍රම රටාව කියන්නේ මම ඉගෙන ඉගෙන කරන්න පුළුවන් ඒවා නෙමෙයි තමන්ගේ මනසට ගෝචර විය යුතු දේවල්. මෙන්න මෙහෙම ක්‍රම රටාව හුරු වෙනකොට තම තමන්ට පුළුවන් වෙනවා. මෙන්න මේ හීන දහම් වෙන්නේ මෙහෙමයි. මේවා අතුරු කුල සිද්ධ වෙන විපාකයේ මේකයි. මේවා තිබෙන අයුක්තිය අසාධාරණත්වයේ නොගැලපීම මෙහෙමයි. ඒ නිසා මේවා පහ කළ යුතුයි. හිතෙන් කයෙන් වචනෙන් ඇසුරට නොගත යුතුයි කියන මනා සිහිය ඉතලා නැගින්න ඕන. ඔන්න ඔය සතිය නිතර පවතින්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතිය නිතර පවත්වා. සතිය කියන්නේ ඕකයි. ඊට පස්සේ අතක් පය ක්‍රියාත්මක වෙනකොට කට ක්‍රියාත්මක වෙනකොට හිත ක්‍රියාත්මක වෙනකොට යමකට. ඔය කොහෙද යන්නේ? ඔය අත කොහෙද යන්නේ? ඔය ක්‍රියාව ඇයි කරන්නේ? ඔය කොයි පැත්තේ හීන දහමක් තියෙනවා නේද කියන්නේ කරන්නේ හිතන්නේ කියලා හිතට දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ සමගම නැගෙන නුවණ. යාවදේව ඥානවත්තාය පටිසති මත්තායගේ මෙසේ කරනකොට ඥානීය මුදුපත් වෙනවා සතිය මුදුපත් වෙනවා කිව්වේ ඕකයි. ඒතර ගාමී නිස්ත්‍රියෙන් තොර වෙලා අනිශ්චිත වාසීලිනි අනිශ්චිතෝ විහෙර. ලෝකේ ආත්මාදි වශයෙන් ගන්න තියෙන අතකින්ද ලෝකේ උපාදීයති කියන ආත්මාදි වශයෙන් නොගන්නකට හිත හරස් වෙන්නේ එතකොටයි. මෙන්න මෙහෙට තමයි සතර සතිපට්ඨානෙ වැඩිලා කායानुපස්සන ආදී වශයෙන් වැඩිලා ඉන්න ක්‍රමෙයි. මේ සතර සතිපට්ඨානෙ වඩනවා කියන මුල තීරුම අරගන්න ප්‍රඥාව නැතුව සතර සතිපට්ඨානෙ වඩන්නත් බෑ. ප්‍රඥාවෙන් Taman දහම් තෝරාගෙන ඉන්න ඕනේ. අල පොතේ මෙහෙම තිබුණා මේ පොතේ මෙහෙම තිබුණා කියවට හරවලාවත් යථාර්ථයෙන් ගන්න බෑ. මේ දහම් තම තමන්ට වටහා ගන්න පුළුවන් දහමකින් නිවන් දකින්න වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් මනසේ තමන් ඒක දකින්න ඕන විදියට. හීන දහම් කවදා ප්‍රනීත දහමක් කරන්න බෑ මධ්‍යම දහමක් කරන්න බෑ. ඒක හීනමයි. දස අකුසල් හීනමයි. බුදුර පහළ වුණත් නොවුණත් ඒක එහෙමමයි. නමුත් අපිට ඕක දැනගන්න පුළුවන් තත්ත්වයක් නැති වුණා. ඒක හරියට විස්තර කරගන්න මොකද? එහෙම කාලෙක ගැඹුරු දහම් කියා දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි ලොකු අනාථයක වැටිලා හිටියේ ඒ කාලේ. ඕවා නරක වැඩ නෙමෙයි ඕවත් හොඳ වැඩ කියලා කියන જાතියද දෘෂ්ටිගත දේශනා කරන කාලයක් තිබුණා මිස ලෝතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා හරියට පෙන්ලා දෙන දහම එනකම් ලෝකේ සත්වෙන්න මේ දහම් මහාන අති දුර්ලභයි ඒ නිසා හීන දහම් හීන හැටියට තෝරා ගන්න ක්‍රම රටාවක් හොයා ගන්න බැරුව යනවා ඉතින් මේ ආගේ බුද්ධ බුද්ධෝත්පාද කාලයක ධර්මයේ නැගෙන කාලයක වටිනාකමක් අපිට දැන් නොදැනුණත් ඒකේ ওই ටික දැනගත්තාම මහ සුළු දෙයක් ආගේ පෙනුනට ඕක ධර්මයේ වැහිලා ගියා නම් එහෙම තමයි ඔගේ වටිනාකම ඔච්චර ගැඹුරුද කියලා දකින්න. ඒ තරම් අති දුර්ලභ දෙයක්. ඔය සුළුවට වගේ වෙනහට ඔය ටික තෝරාගන්න. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන සුළුවට වගේ වචන තුනකින් පෙවුනට ලෝතරා බුදුරයන් වහන්සේ නම කියා දෙන එක මේක යටපත් වෙලා තියෙන එක මතු කරගන්න බෑ. ඒ තරම් සියුම් දෙයක්. ඒ වගේ මේ අකුසල්ය මේ කුසල්ය කියලා කියාපුවාම යම්කිසි මූලික වශයෙන් දහම් දැනුම ඇති කරගන්නවා. මෙන්න මේ උදාහරණ උපමානෝ බලාපන් කියලා හරි කියා දෙන්න එහෙම උදාහරණයක් උපමාවක් දෙන්න අර ආර්ය උත්තරමේ ලෝකේ නැති වුණාට පස්සේ අනාථ අත්‍යමිතා කියලා ලබා ගන්න කෙනෙක් නැතුව යනවා ඒ නිසා මේවා නිතරම තේරුම් ගන්න ඕනේ දස අකුසල් කියන්නේ මොනවද දස අකුසල් වල තියෙන හීනතාවය එකෙන් එකට පුළුවන් තරම් අයින් කළ යුතු දේවල් නිසා කන්සු මාත්‍රයක්වත් තියාගත්තු දෙයක් නෙමෙයි කියලා තීරණය ගන්න ඕනේ මධ්‍යම දහම් මධ්‍යම වශයෙන් තෝරා ගන්න ඕනේ අපි ඉස්සෙල්ලත් කිව්වා මධ්‍යම දහම් හොයන්නේ නැති මල පහ කරන්න ඕනේ නම් මල පහ කරනවා මුත්‍රා බර වුණා මුත්‍රා කරන්න ඕනේ ඒවා නොකර බෑ බඩිකිනට ආහාරයක් ගන්න ඕනේ පිපාසයේ ජලය බොන්න ඕනේ සීතල උපදෙට අඳුමක් හද ගන්න ඕනේ ඉන්න ගියක් තියෙන්න ඕනේ නැතුව බෑ ඒ ආදි වශයෙන් අත්‍යවශ්‍ය කොටසක් තියෙනවා මෙන්න මේ තියෙන කොටස් ටික මධ්‍යම දහම් ඉතින් මට ඒවා ගොඩාක් අවශ්‍ය නැහැ ඒවා මධ්‍යම දහම් වශයෙන් අවශ්‍ය නැහැ මගේ මේ ජීවිත පැවැත්මට හෝ මම විතර ජීවත් වෙලා බෑ මගේ යුතුයකම් තියෙනවා සමහර අමුදරුවෝ ඉන්න පුළුවන්. සමහර වෙලාවට දෝ පුතුන් නැසියන් හිත උතුම් දෙමාපියන් මේ ආදි වශයෙන් උදව් උපකාර කරපුවායි මෙහෙම ඉන්න පුළුවන් පිළිදා. ඉතින් එහෙම ඒ අයගෙන් උදව් අරගෙන මම එයාට උදව් කරන්නේ නැත්නම් ඒක ගැලපෙන්නේ නැහැ. මට මට උදව් කිරීමට සුදුසු ලෝක සම්මතියේ කිසි වෙලාවක් නැත්නම් ඒ විලාජි මම මගහැරලා ඉන්නවා නම් ඒක නොකර ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒව කළේ ඒවා නිවන්ට බාධා හැම නෙමෙයි. ඉතින් නිවනට බාධා නොවෙන් සමාධියෙන් කළ යුතු යුතුයකම් මාලාවක් තියෙනවා. ඒවා මධ්‍යම දහම්. ඒවා කෙරුවට නිවන් දකින්නත් බෑ. ඒවා නොකළොත් ලොකු අපරාධයක්. ලෝක සම්මතය තුළ ඔහුට අවැඩ සිද්ධ වෙනවා. කරදර සිද්ධ වෙනවා. එහෙනම් ඒ නිසා මේ කරදර වලින් බේරිලා ලෞකික වශයෙන් තිබෙන දුක් කරදර වලින් බේරීමට මාර්ගයක් වෙනවා. මධ්‍යම දහම් මධ්‍යම දහම් හැටියට තේරුම් අරගෙන. තමා විසින් කළ යුතු යුතුයකම යුතුයකම හැටියට කරන්නයි. ඒ වගේම ඒ කටයුතු ඒ ආකාරයෙන් කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයේ සීමා ඉක්මවා ඒ පස්සේ හැපෙන්නේ නැතුව ඒ මට්ටම දැනෙන කරන්නයි. අන්න එහෙම මධ්‍යම දහම් තෝරාගෙන මධ්‍යම දහම් නිසි පරිදි අනුගමනය කරන්න ඕන. ඉතින් හිතවිලි ක්‍රියාවදන් ඔය අනුවද කෙරෙන්නේ කියලා ඊට පස්සේ බලන්න පුරුදු වෙන්නේ කොහොමද? එතකොට තමයි අපි යථාර්ථය දැක්කා. ඉතින් මොනවද ප්‍රණීත දහම්? ඒකත් හොයාගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ යම්කිසි ධර්මයක් දේශනා කරනවා යම්කිසි යම් හේතුවක් උඹලාට අවැඩ නම් අසාධාරණ නම් නැත්නම් උඹලට දුකක් කරදරයක් ඇති කරනවනේ. ඒකට ගෝචර වෙන හේතුවක් උඹලා ළඟ තියෙනවනේ. අන්නේ හේතුව මෙන්න මේ විදිහට තෝරාගෙන තේරුම් අරගෙන මෙන්න මේ ප්‍රතිකර්මය කරලා ඒ හේතුව හේතුව දුරු කරගන්න. ඒ හේතුව හේකර දැම්මොත් ඔය කියන ඵලයේ ලැබෙන්නේ නැති නිසා සහනේ ලැබෙනවා කියලා දේශනා කරනවා. අන්නේ දේශනා තේරුම් අරගෙන තමන්ට තිබෙන්නා වූ යම්කි රාග හේතුවක්, ද්වේෂ හේතුවක්, මෝහ හේතුවක් තියෙනවා නම් බලලා. ඒ තම තමන්ට තිබෙන්නා වූ හේතු දුරු කර ගැනීමට යමක් කළ යුතුද? අන්න ඒක නිවන් මාර්ගය. යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. මේ යම්කිසි ධර්මයක් හේතුවක් නිසා ප්‍රභවය වෙනවද පහළ වෙනවද? අන්නේ ඵල ධර්මයේ පහළ කරන්නා හේතුව තථාගතයන් වහන්සේ පෙන්වනවා. අන්න ඒක දැන් අපි ඊළඟට ගන්න ඕනේ. ඔය අපි ප්‍රණීත ධර්ම හොයන්නයි හදන්නේ. එහෙනම් ඒ යමක් හටගත්තා නම් හටගත්තදී අපිට අයින් කරන්න ඕනේ ඇයි? ඒකෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස උපද්දනවනම් ජරා මරණ ඒකට උරුමනවා. නමුත් ඒකේ ජරාව නිසා ඒකේ මරණය නිසා අපිට ශෝකයේ පරිදේව දුක දුම්නස උපස් උපායාසයන් උපදින්න හේතු වෙනවා. ඒ බඳු ජාදී උපදින එක මහා භයානකයි. මෙන්න මේක තෝරා ගන්න ඕනේ. කොච්චර හොඳයි කිව්වත් හරියන්නේ නැහැ. මගේ නම් වාසනාවට මේක පහළ වුණේ කිව්වම ඒක තමයි ලෞකිකත්වයේ තියෙන ප්‍රියභාවයට බැඳෙන විදිහ මුලාවේ හැටි. මගේ වාසනාවට පහළ වුණා කියනවා අවාසනාවට මගේ පපුව පැලෙන්න දෙනවා දැන් කියනවා. මොකද? වාසනාවට පහළ වෙච්ච එක බදාගෙන ගියා හොරු වරන් ගියා. දැන් මොකද වෙන්නේ? ඒ වාසනාවට බදාගත් එකම දැන් උහුලන්න බැරුව වෙවුලනවා. බැරිලා හරි. අර දැන් තියෙන විදිහට ප්‍රෙෂර් ආරාමයේ හැම ගියා හැම දෙවුණා ගිහින් ඉවරයි. ජීවිතේ ඉවරයි. අන වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියන දේ Tamanට දුක දෙන හැටි. ඒවැය ජරාව, ඒවැය මරණය හේතු වෙන ශෝකය, පරිදේව, දුක දුම්නස උපදිනවා. ඔය වටිනවා කියන ඔක්කොම අරගෙන හිටියත් ඒක කොච්චර කාලයකටද මම මම කියන්නේ මගේ කියන්නේ. මම කියන මගේ කියන දේ මම සම්මත කරලා ලෝක සම්මතේ හරි ඉන්නේ කොතෙක් වෙනකන්. මගේ වයස කොයි මොහොතේ ගෙවිලා මැරිලා යන්නේ අන්නේ දවස වෙනකන් විතරයි. ඊට පස්සේ කොහොමද කියන්නේ? කවුරුවා පිළිගන්නේ? ගේ දොර ඉඩකඩම් ඔක්කොම හදලා දීලා කෝටිපතියෙක් කියලා හිටපු තමන්ගේ පියා සාය පුරුෂයා මලාට පස්සේ මේ මහා දානයක් දෙන්න හදන මේ හත් දවසේ දානෙ දෙන්න කියලා. එයා අනික් අයටත් ඉතින් ඒ කාලේ තමන්ගේ කෝටිපතිකම අරගෙන උඩඟු වෙලා ඊට අල්ලපුවත් දෙන්න මිනිස්සුගේ දෙන දුප්පත් කරලා නිග්‍රහයම කරලා හැම දෙවුන්නම් එහෙම අර පාපේ ගවන්න තවත් මිනිස්සු උපදිලා හේතු දෙවුන්නම් අර පාපේ ගෙවන්න අර ගෙදර මෙතනින් මැරිලා කාන්තාවගේ බලය උපදින. දැන් හත් දවසේ දානි දිනාර කෝල්පතිය. අල්ලපුවත් ඉන්නෝ හත් දවසේ දානි කන්න හිටු වෙගෙන ඉඳ අල්ලපුවත් ළමයෙක් වෙලා. කවුරුවත් දන්නේ නැහැ ලෝක රහසක්. දැන් අවුරුදු පහක හයක මේ කියලා හිටම මොකද කරන්නේ? අර දුප්පත් මේ ගෙදර ඉපදිලා ඉන්න අර ගෙදර වෙන කෑම සුවදට එහෙම අර දානි දාන වෙන සුවදට එහෙම අර කුස්සිය පැත්තෙන් එහෙම ආවත් මොකද කරන්නේ? අන්න අර අංගල් වල් පොල්ලාන් එහා පැත්තෙන් එනවා. ඕක ඇවිදලා පොතල හරි පොල් ටික හරි ඇඟිලි ගහලා කාලේ ඔය මොනවා හරි එකකින් ඉන්නේ කෑම සෝද ගහලා කෑදරය කන්නපිය. අනේ මගේ රත්තරන් තාත්තලා දාන දෙනවා කියලා දුක පොල්ල. කවුද වන්න? දන්නේ කෝ කෝටි වල හිමිකව දවස් කීයද කියන්නේ? අවුරුදු කීයෙන් ඉවරද? අර කියපු අවවාද අනුශාසන දැන් කාර්ය විදිහට වෙන්නේ. පුතේ ඔය අල්ලපු ගෙදර ඉන්නේ උන් හොඳේ උන් නෙමෙයි. අපිට ගැළපෙන්නේ උන් නෙමෙයි. පොඩ්ඩක් පරිස්සමෙන් ඇසුරු කරපල්ලා. මම හිතියන්නේ ඔහිට දෙන්න එහෙම දෙන්න එපා මේ සීමාව. ඕම් එක යන්න එපා බජනෙට. කොහොමත් කියනවා. එහෙම ගිය කියා උපදෙස් දුන්න එක නම් දැන් මොකද වෙලා තියෙන්නේ කාටද හම් වෙලා තියෙන්නේ? මගේ පවුල, මගේ තත්ත්වය, මගේ තානාන්තරය, මගේ තනේ සැකගන්න මෙච්චර රෑදාල් මහන්සියලා ඔක්කොම කරලා හිටන් හදලා දුන්නා කියන එකනටම එතනින් පෙසර එක හැදලා හරි මැරිලා ගිහලා අනිත් ගෙදර ඉපදිලා ළමයා වෙලා අවුරුදු 5ක 6ක කොල්ලෙක් කියලා එනවා අර දාහන ගින දවසේදී මහා ලොකර දෙනවා තාත්තර දානයක් මේ කෝටිපති තාත්තර මැරිච්ච එකනට එදා එතෙන්ට එන්නේ අනේ තාත්තේ ඉන්න දිහාකින් ඉඳලා මේ දාහනේ ගන්න කියලාත් මෙහෙ වෙනව කියෝන අනේ අර කොල්ල නිකන් හරි වැත්තලා වුණා කි. අවලං කොල්ල වෙන්න පාවෙන් මායෙ මෙහා. දෝකිය කියලා පන්න ගන්න. කෝ ලෝකෙ හිමිකම්. දැන් එහෙම කියලා කිව්වොත් එහෙම බැරිලා හරි අර ජාති ස්මර ඥානිය හත ගන්න විදිහට හරි හටගෙන මම තමයි උඹලාගේ තාත්තා කිව්වොත් එහෙම එකක් කියයි. පිළිගනි. අපේ තාත්තලා නිගරු කරනවා. කණ්ඩ සූත්‍රයක් හදාන්න මූල හැත්තිලා තෝගේ කපටිකන් වල අපි අහුවෙන්නේ නැහැ. අපේ මහ විනුත් එකයි තොවිත් එකයි කියලා කට කඩනා ඊට පස්සේ කතාව කිව්වා කියලා කියන්නේ. දැන් බලන්න මේ ලෝකේ ස්වභාවය ඕකයි. වැඩි කාලයක් යන්නේ නැහැ. අපිට අදාතම පේනවා ළඟ ළඟම පේනවා. මම මගේ කියලා මහා මගේ ආත්මය කියන දෘෂ්ටියෙන් බදාගෙන ඉන්න දේවල්. අත්හැරලා හිටන් ඊට පස්සේ ඒකට ඊළඟට ආයෙ සැරයක් ඊළඟ අධ්‍යයනවත් එන්න බෑ මම කියන්න මගේ කියන්නේ. මගේ ආත්ම කරන් ටිකක් අහුවෙන්නේ මොන විදිහේ උපතිරාපති වුණත් මොන විදිහේ හිමිකම් තිබුණත් ඊළඟ අධ්‍යයව සියලු හිමිකම් ඉවරයි එතන. කවුරුත් පිළිගන්නේ අයිතිවාසිකම්. රජයා පිළිගන්නෙත් නැහැ, ලෝකෙ පිළිගන්නෙත් නැහැ. පෙර ආත්මෙත් මම එයාමයි. ඒ නිසා මට අයිතියක් තියෙනවා මේ ඉඩමේ. ඒ වගේවට හරියන්නේ නැහැ. භූතේ මල පිරිතේ කියලා පන්නනවා මිස තියාගන්නවා. ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නෙ මලයක පණලා දාපම ඔකල්ලා බෙදලා දාපම අපිට කරදරයි දැන් මේව අපේ හිමිකල් ලැබෙන්නේ නැහැ කවදාවත් ලෝකෙට මම කිව්වට මගේ කිව්වට මෙන්න මේ විදිහේ මේ දහම් දකින්න ඕනේ ඉතින් අපි දකින්නවා එතකොට එහෙනම් යමක් ඇතුළු කරගෙන ඉන්නකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට ගොදුරු වෙන ස්වභාවය නේද ඒ බඳු වන්නා වූ දේ නිසී කියලා නිගමනය කරන්න පුළුවන්. තීරණය කරලා බලන්න ඕන. ඒවා නිසිද? නැත්නම් හොඳයි කියලා නිගමනය කරන්න නිසිද අනිසිද? මේවා සැපත කරායන සැප මාර්ගයක් කියලා. යහපත ගෙන දෙන මාර්ගයක් කියලා. මෙහෙම හිතන්න කියන්න නිසිද අනිසිද කියලා කවුරු හරි ඇහුවොත් අපි දෙන පිළිතුර මොකද්ද? මේක අනිසි කියලා දෙන්න වෙනව නේද? අපි ඇසුරු කරන දෙයකින් අපිට කවදාවත් යහපතක් මිස එහෙම දුකක් කරදරයක් එන්නේ නැති යමක් ඇත්නම් එහෙම එකක් තියනවා නිසි පරිහරණය කරන්න නිසි දෙයක් දැන් පරිහරණය කරන්න නිසි දේවලුයි අනිසි දේවලුයි හොයාගන්න පුරුදු වෙන්න ඕනේ එහෙනම් නිසි දේකුත් ලෝකේ තියනවාද කියලා පරිශීලනය කරගෙන යනකොට වෙන්නේ මේකට කියනවා දහම් පරිශීලනය ඇත්ත වශයෙන්ම ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නසක් උපායාසයක් උපද්දන්නේ නැති යම් කිසි පැවැත්මක් ලෝකේ තියනවාද මට අල්ලන්න හොඳයි කියලා නිගමනය කරන්නේ තීන්දුව දෙන්න ඉතින් මනසින් තමන් හිතලා බලන්න ඕන තමන් තමන් හිතන්න ඕන හිතලා බලනකොට තමන්ට වෙන්නේ කොහෙද එහෙම දෙයක් තියෙන්නේ කොහොමද එහෙම කියන්න පුළුවන් එහෙමනම් අපිට නිගමනය කරන්න දෙනවා යමක් නිසා සැපයි සාන්තයි යහපතයි එකකින් කවදාවත් දුකක් හතරදයක් දුන්නසක් ඉන්නේ නැහැ කියලා. මෙහෙම අපිට නිගමනය කරගන්න පුළුවන් යමක් තියෙනවා. ඒක නිසි. එහෙම නිසි දෙයක් ලෝකේ තියනවාද කියලා බලනකොට ඇහැ බැලුවා, කන බැලුවා, නාසය ගැන බැලුවා, දිව බැලුවා, කය බැලුවා, මන බැලුවා, රූප බැලුවා, ශබ්ද බැලුවා, ගන්ධ බැලුවා, රස බැලුවා, ස්පර්ශ බැලුවා, ධර්ම බැලුවා. ඔයින් හටගත ලෝකයේ සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණිත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා කොයි කාලේ මොන දේක් බැලුවා ඔය ටිකෙන් අහ කරපු නිසිදයක් හම් වෙන්නේ නැහැ කියලා සමාගී නුවන්ට ගෝචරෙන් දවසක් කියනවා කල්පනා කරනකොට මෙන්න මේ දහම් සංකල්පනාව හිතාගෙන හිතාගෙන යනකොට මෙන්න මේ තීරණයෙන් එන්න එන්න මොකද වෙන්නේ ලෝකයයි යමක් සම්මතද මම දන්න හරියක් ඇද්ද නමුත් යම් කිසි දැක්කයි කියලා කියන්නාව තව කාම ලෝකයෙන් රූප ලෝක අරූප ලෝක දෙයක් ඇද්ද අපාය දුගති කියන යමක් ඇද්ද යමේ කිව්ව දෙයක්. ඔය කවුරු කිව්වත් කියව හැම දෙයකම කොතන හොඳයි කියලා බැලුවත් නිසි දෙයක් නම් මට හිතා ගන්න බෑ. න්‍යාය ධර්මයේ එකකව කියන්න බෑ මේක නිසි කිය. මට පරිහරණයට සුදුසු කියලා කියන්න බෑ කියලා සමන්ට ගෝචර දෙන දවසක් එනවා. මෙන්න මේ දවස ආවට පස්සේ තමයි තීරණයක් එනවා. අනිසි ලෝකයේ තුල කොයින්ද සාරාංශයක්. එවඳු අනිසි ලෝකයේ මොනවා බලාගෙන මොන දේක් වතාගෙන කටයුතු කරන්නද? මොන හරයක්ද? මෙන්න දහම් නුවණ. මෙන්න මේ දහම් ප්‍රඥාව කියන්නේ ඕකයි. මේක වැටෙන්න ඕනේ. වැටෙන්න ඕනේ. මෙහෙම වැඩිලා එනකොට ගන්න හරයක් නැති ලෝකයක් තුල මම මොනවට ඇලෙන්නද මොනවට ගැටෙන්නද? ඔන්න ඔය දහම් සුවේ මතුවලා ඉන්නේ ඔතෙන්ද. අන්නේ දහම් සුවේ එනකොට මතක් වෙනවා පෑදුරු දියට බොරදිය එක් වෙන්නේ නැතුව වාගේ කරන්න බැරුවා වාගේ. ওই දහම් සුවේත් එක හිත පෑදෙනවා. ප්‍රඥාවේ ස්වභාවය. ප්‍රඥා ආලෝකයෙන් අඳුර දුරු කරනවා. ඔන්නේ මොහොතේදී තමාට මනා සතියක් නැగిලා එනවා සතිපට්ඨානෙ වැඩිලා ආර්ය මාර්ගයේ පූර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා යන්නේ தත්ත්වය මතුවලා එනකොට අපිට වැටහෙන්න පටන් ගන්නවා මෙන්න මේ ධර්මයේ තුලින් මේ දේ අවැඩමයි මේ දේ Tamanටත් ලෝකෙටත් අවැඩයි. මෙන්න මේවා ඒකාන්තයේ හීනයි. මේ හීන දහම් ඇතුළු කරන්න කරන්ද ඒ හේතුව නිසා ඇති වෙන්නේ නරකක් මිස හොදක් නම් නෙමෙයි හොදක් වෙන්න හේතුව නෑ. පිනිපිනි වෙන අවයට දැකලා හිටන් ඒකෙන් අද විදින විදිහට මගේ හිටියට පස්සේ ඊට පස්සේ කවදාවත් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ මදුවේ එකක් වුණා මරනවාද නැද්ද කියලා. තවන්ටම තේරෙනවා නිකම්ම හරියට දාලා එක පන්නලා දාන අතියයන් කව කව ඉන්නේ. සර්පෙක් කණ්ඩාව තහ කියන අපි සර්පයා කවා ගන්න යන්නේ. ඕකේ මට වැඩක් නෑ මේකයි කියලා. ඥානවන්තව කටයුතු කරන්න පුදු වෙලා ඒකලා තමන් කරන්න ඕන දේ හරියට දැනගන්න. කරන්න ඕන ආකාරය දැනගන්න. දැනගෙන එකින් එකට එකින් එකට කුඩා දේ පටන් ලොකු දේට එනකම් පාපයෙන් වෙන් වෙන කටයුත්ත එයා දැකලා හීන ධර්ම අයින් කරලා මධ්‍යම ධර්මයන් සූදුරු පරිදි ඇසුරු කරලා. ප්‍රනීත ධර්ම මෙසේ තේරුම් අරගෙන සාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ වීමට හේතු නම් මෙන්න මේ අනිත්‍යවදී අනිත්‍ය වශයෙන් ඒ හේතුවෙන් දුක්ඛ වන්නේ මෙහෙමයි දුක්ඛ වශයෙන්. ඒබඳු අනිත්‍ය වූ දුක්ඛ වූ දේවල් අසාරයි සාරත්වයක් නැහැ අනත්ත වශයෙන් කියලා මේ විදිහට දකින්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමය මනසේ තමන්ම තේරුම් අරගෙන බලනකොට මේකට කියන ප්‍රණීත දහම වලනවා. ඒ දහමට අනුව නිතර හිතන්න පුරුදුනහම, ඒ ගැන කියන්න කතා කරන්න පුරුදුනහම, ඒ හිතන කියන කටයුතු වලින් යම් කිසි වැරැද්දක් කරනවා නම්, අවැඩක් කරනවා නම් ඒ ටික අයින් වෙලා ඒ වගේම ඒක දිග කරනකොට අපිට මේ හිතන කියන කටයුතු කරනකොට නිරෝගීව කයක් ඇතුළු ඒ වාගේම ඒ කටයුතු පහසු කායිකත්වයක් ඇති වෙන මානසිකත්වයක් ගොඩනගන්න. ඒකට අවශ්‍ය වෙන පරිසරයේ කායික වශයෙන් දැබෙනවා නම් යම්කිසි අසහනකාරී තත්ත්වයක් කායික දුර්වලකමක් තිබෙනවා. ඒක බාධාවක් වෙනවා. එනිසා කායික දුර්වලකම යමක් කළ යුතුද? ඒකත් අපි අවශ්‍යතාවයෙන් කරගන්න ඕනේ. ඒ කායික දුර්වලකම දුරු කරගෙන අපහසුතාවය දුරු කරගෙන ඉහාත්ම සුභ විහරණය අවශ්‍යයි කිව්වෙත් ඒකයි. ඒ සුඛ විහරණය කියලා කියන්නේ ආස්වාදේ පස්සේ යන විහරණේ නෙමෙයි. ඔන්න ඒ කායික අපහසුතාවයන්ගේ දුර වෙච්ච නිදහස් මානසිකත්වයේ පවත්වන්න පුළුවන් කායික ස්වභාවය ඇති කර ගැනීම. නිරාදුගත විනායකට බේදා කරගන්න ඕනේ. ඒ වගේම ඉරියව් පැවැත්වීමත් වෙනවා. ඒකට අවශ්‍ය කරන විදිහට ඉරියව් ගලපෙන ඉඳ ගන්න ඕනේ. මේ කාය ක්‍රියාත්මක කරන ක්‍රමයක් තියෙනවා යථා ධර්මය අවබෝධ වෙනකම්. ඒ අවබෝධයට අනුකූලව කය සකස් කරගන්න ඕනේ ඒ ක්‍රමයේ. මෙහෙම සකස් කරලා හිටන් ඒකට අවශ්‍ය කායික ක්‍රියාවලිය සිද්ධ කරනවා. කාය සකස් කිරීමෙන් නිවන් දකින්නේ එහෙමයි. නිවන් දකින උපනිශ්‍රේ වෙනවා. ඉහාත්ම සුඛ විහරණය. ඒකට අවශ්‍ය කරන විදිහට කාය සකස් කරගෙන තමයි පරිහරණය කරගන්නේ. පහසුවෙන් ඉඳලානේ පහසුවෙන් කල්පනා කරන්නේ. පහ අපහසුවෙන් ඉඳගෙන සුව පහසු කල්පනාවක් ගන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර දුෂ්කර ක්‍රියා කරලා කරලා ඉතින් අන්තිමට වැහැරලා ඉන්න වෙලාවේදී මේක නම් මාර්ගය නෙමෙයි එදා දඹරු සෙවණේදී වැඩු මාධ්‍යයක් තිබුණා. ධාන මාධ්‍යයක් කායික ඉහාත්ම සුඛ විහරණේ සහිතව නැගෙන්න. අන්නේ මාධ්‍ය වුණාට දැන් මේ දුර්වල කයින් ඒක කරගන්න බෑ. විහෙත රහගත දුර්වල කයට මේක ගෝචර නැති නිසා. දාන ටිකක් අරගෙන භෝජනය වෙන්න ඕන කියලා. පැයක් දවාලා ගැන එහෙම බලන්නේ නැතුව වැඩිපුර ප්‍රමාණය ගන්නකොට එදා තිබිච්ච චාරිත්‍රය කැඩලා ගියා. ඒ තිරිස කැල්ල තමයි පස්වක තවුරු දැන් ආ වැඩක් නැහැ. මෙච්චර කළා බුදු වෙන්න බැරි වෙලා හිටන් දැන් උත්සාහය ලිහිල් කළා. කාය පහසුව දකා ඉන්න අපි දාලා ඇයි යන්න කියලා යන්නත්. නමුත් මේ කායික පහසුව අවශ්‍ය වුණා. නැවත මේ ආර්ය මාර්ගයේ වැඩිීමේ ඉහාත්ම සුඛ විහරණයේ ධ්‍යාන ආදී සඳහා. ඒකට අවශ්‍ය කරන පහසුවට යම් ආය ක්‍රියාත්මක කළ යුතුද? නිවන් දැකීමට මෙන්න මේ ටිකක් ප්‍රයෝජනවත්. ඉතින් ඒ සඳහා යම් කිසි කායික ක්‍රියාවලියක් සිදු කරන්න. මනසේ තේරුම් අරගෙන කය ක්‍රියාත්මක කරන වචනේ ක්‍රියාත්මක කරන හිත ක්‍රියාත්මක කරා. අන්නේ ආකාරයෙන් නිවන් මාර්ගයට හේතුකාරක වෙන විදිහට උපනිශ්‍රේ වෙන විදිහට යමක් කළ යුතුද කියන් තියෙනවා. මෙන්න මේ ටික මනා ඕනකමින් ඉතාමත් අවශ්‍යතාවයෙන් ගෞරවයෙන් කරගන්න ඕනේ. ඒවට කියනවා ප්‍රණීත දහම් ප්‍රණීත ඇටියට කියනවා. මෙන්න මේ දහම් තුන් ආකාරයේ දැක්කට පස්සේ තමයි පුළුවන්කම ලැබෙන්නේ. මම කළ යුත්තේ කොහොමද කිය යුත්තේ කොහොමද මොනවද කළ යුත්තේ මොනවද කිය යුත්තේ මොනවද හිතිය යුත්තේ කියලා තමන්ට නිගමනය එන්නේ. ওই ටිකෙන් නැතුව මෙහා කාගේවත් අහහ කරන්න පුළුවන් ඒවා නෙමෙයි. යම් කිසි ගාමියෙක් අහනවා. තාත්තේ දෙවරක් දෙක කීයද? පුතේ දෙවරක් දෙක හතරයි. උත්තරයක් දෙන්න. දෙවරක් දෙක හතරයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් දෙක හතරයි කියලා ළමයා කටපාඩම් කරගන්න. දෙවරක් දෙක කීයද හතරයි. දෙවරක් තුන කීයද කියලා අහනවා කවුරුහරි. තාත්තේ තාත්තේ දෙවරක් තුන කීයද කියලා. කීය දෙවරක් තුන ඉතින් දෙවරක් තුන හයයි. ළමයි එක කටපාඩම් කරගන්නවා. දෙවරක් තුන හයයි, දෙවරක් තුන හයයි, දෙවරක් තුන හයයි. දැන් ඊළඟට දෙවරක් දෙක කී දවෝ කියන්න දාන්න. කටපාඩම් කරගෙන තුන හතරයි කියලා. දෙවරක් තුන කී දවෝ ඒකත් කටපාඩම් කරලා කියන්න දාන්න දෙවරක් තුන හයයි කියලා කියනවා. ඉතින් මේ විදිහට ගත්තොත් එහෙම සීමා සහිත ගණන් ටිකක් ඒ ළමයා කඩපාලම් කරගෙන ඉගෙන ගෙන තියෙනවා. දැන් ළමයන් කවුරු හරි අහනහල් ගන්න උත්තර දුන්නේ නැහැ. ළමයට අවශ්‍යතාවයක් වුණ ගාන හදාගත්තේ දේවරච්චා කරේවා. කරගන්න බෑ. පොතේ මේ ගණන් කලපාලම් කරන්න නෙමෙයි තියෙන්නේ මෙන්න රටාව. මෙන්න මේ ක්‍රමෙට මේ චක්‍රේ ගයින් හැටි වයින් හැටි දැනගන්න ඕන. ක්‍රමේ කියා දෙනවා. අවබෝධයක් આવත් මොකද වෙන්නේ? දැනකට ඕන තරම් උඩ පැන පැන ගියා අහපලද කියලා කොහොම කරන්නේ? ඒවා කීයයි කිව්වොත් මම උගියේ. යන්න මේ. මෙන්න මේ වගේ බුදුරන් වහන්සේ දහම් දුන්නේ කටපාඩම් කරගන්න කියන එක අහගෙන මතක තියාගන්න නෙමෙයි. ඔය කියන දේ තේරුම් ගන්න. මොන භාෂාවෙන් හරි කවන්නේ. ඕක තේරුම් අරගෙන ඉවිලා මොන භාෂාවෙන් අහගත්ත හරි යථා බෝධියට මතුවෙන විදිහට තේරුම් අරගත්තා වගේ සමන්ත කෙලවරක් හිතුව තේරෙයි. කරන්න ඕනේ මොකද්ද කියන්න ඕනේ මොකද්ද හිතන්න ඕනේ මොකද්ද නිවන් දකින්නේ කොහොමද? ඔන්න ඔය ටික දැනගත්තා වෙන පර ප්‍රත්‍ය රහිතයි. දහම් මැද පහළ වුණා. සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ. ඉතින් මෙන්න මේක දෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙනම් හීන දහම් හීන විදිහට මධ්‍යම දහම් මධ්‍යම විදිහට ප්‍රනීත දහම් ප්‍රනීත විදිහට දැනගන්න ක්‍රමී අපි තේරුම් ගත්තට පස්සේ මනා සිහියෙන් ওই විදිහට කල්පනා කරලා අවබෝධය ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ කාගෙන්වත් අමතර අහන්න දෙයක් නැහැ. මොකද කළ යුත්තේ, මොකද නොකළ යුත්තේ, නිවන් දකින්න මොකද කළ යුත්තේ කියලා. මොකද්ද අත්හැරිය යුත්තේ, මොකද වැඩි යුත්තේ කියලා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඔන්න ඔය විදිහට මූල ආරම්භ කරගන්න ඕනේ. ඔය විදිහට අහලා අහලා මූල ධර්මයේ තෝරාගෙන කවදා හරි. එදායින් පස්සේ ප්‍රශ්නේ විග්‍රහ කරනවා. අපි දැන් කුඹුරක් කොටනකොට නැන්නම් බිල් කොටනකොට කනුව කැපෙනවා සත්තු කැපෙනවා ගමන් යනකොට සත්තු පොඩි වෙනවා අත උන්ගේ කෑයි කරනවා සමහරවල්ට මැරෙනවා අනන්ත අපලම දුකක් විඳිනවා සුද්ධ ජීවි මේ අපි අවස්ථාවක් දැකලා ඉතින් අනේ මට මෙහෙම දෙයක් කරන්න බෑ මේක මහා අපරාධයක් කියලා යම් කිසි කෙනෙක්ගේ හිතක ඔය අදහස ඉස්සෙල්ලා වැඩිෙන්න පටන් ගන්නවා යම් දවසක යාට මේ පොළොව කොටන් කරන් හිතෙන්නේ නැති මට මොන හේතුවකට මම ඔය වැඩේ කරන්නේ මට මොන ලාභයක් සිද්ධිය ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා ඒ පාඩුව මට වෙච්චායි මට බෑ ඒක කරන්න පුළුවන් නම් පුළුවන් හැටියට ජීවත් වෙනවා මම නම් ඔය ක්‍රමේ ජීවත් වෙන්නේ අසාධාරණ කරන්න මට බෑ කියලා ඔහොමත් හිතේ එන දවසක් එනවා ඔය හරියන්නේ පව් වලට නෙමෙයි පව් කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හිතෙන් හිතලා එල්ල කරලා කරනවායි අපි කියන දස අකුසලේ. සතෙක් මැරෙනවායි සතෙක් මරණවායි කියන්නේ දෙකක්. මැරෙනවායි කියන එක එපා වෙන්නේ දයානුකම්පාව වර්ධනය වෙනකොට. මරණවායි කියන එක නවතින්නේ දූෂ්‍ය ගතිය අවසන් වෙනකොට. ක්‍රම දෙකක්. සමාජයේ ක්‍රියාකලාප නිසා සතෙක් මැරෙනවා කියලා. ඒකෙදි අනුකම්පාවක් ඇතිලා ඒක නවතින්නේ දයානුකම්පාව වර්ධනය වෙනකොට. Taman සතෙක් මරනවා. ඒක නවත්තන්න. දූෂ්‍ය ගතිය තමක් හැදින් දුර්වල කරන මූලික අවස්ථාව. පාපයන් අයින් කරගෙන යනකොට. එන කුඹරක් කොටනකොට ආදී කරනකොට ඒකෙන් ඇතිවෙනා වූ සත්ව ඝාතනය සතුන්ගේ විනාශයක් වෙනවා කියලා දැකලා. ඒකෙදි දයානුකම්පාව වර්ධනය වෙච්ච තරමට යාරේට එපා වෙලා එපා වෙලා අන්තිමට මේ දිහි ජීවිතයේ තියෙන ප්‍රියභාවය නැති වෙලා යනවා. මොකද මේ ගිහි ජීවිතේ මම ගත කරන්න වෙන්නේ. මෙන්න මෙබඳු අයිතු අසාධාරණ වැඩ පිළිලක් මත නේද කියලා. තමන්ට තේරෙන්න පටන් ගත්තා. අනේ මම කවදා මේකෙන් නික්මෙන්නද? ආස්වාදයේ දෙවෙනි වෙලා. දායන කම්පාව පළවෙනි වෙන දවසක් තියෙනවා. මෙන්න මේ දවස ආවට පස්සේ ඒ පුද්ගලයන් කියනවා එයාට මේ ධර්මය අවබෝධයෙන් උත්ෙන් ආවනම් අනාගාමී ඵලයට ආවා කියලා. නැවත වාරයක් මේ මනුස්ස ලෝකේ සම්බන්ධ වෙන්න එයාට හේතු නැහැ. ඊට පස්සේ එයාගේ කැමැත්තක් නැහැ ඒ වැඩිට. අර ගටිකාර කියන කුඹල් කරු වළං හදන්න පස්සක්ද නැහැ බින්කොටට. ඔය ඌරු මියෝ නැන්න ඒ වගේ සතුන් සලුව කණ්ඩ ඌරු ඔය ඌරු හාරලා ඔහොම දාව පස්පුරවල් හොයාගෙන ගිහලා ඒ පස් අරගෙන ඒකේ වල්ලක් ඇදුවා අවශ්‍ය කරන්නා උපකරණ ඒවෙන් හැදුවා. හැලිවරන් හදලා ජීවත් වෙච්ච කෙනෙක්. අන්න ඒ වගේ අවස්ථාවලපත් වෙන මොකද අර අනාගාමී බුද්ධලගේ ස්වභාවය. එයාට හිතෙන්නේ නැහැ එහෙම දේවල් කරන්න. නමුත් මේ ගිහි ජීවිතේ ගත කරන්න බෑ. එහෙම දේවල් නොකර. අන්න ඒ වගේ. ඒ කියන්නේ සජකමේ මට ඇති වැඩක් නෑ මේ මේකේ තියෙන දුක් අපරාධය මෙහෙමයි කියලා දැකලා මීට පෙරත් යම් කිසි කාලයක් මම මේ විදිහට මේ පානඝාත කරන්න සිද්ධ වුණා. ඒවලු අපරාධ කරන ලලුවක් දෙන්න සිද්ධ වෙනවා. ඒවා වළක්වන්න බෑ රජෙකුට. ওই જાති ඒවා කරන්න කියලා දුන්න අපරාධ වලට මටත් විදිහට සිද්ධ වුණා එදා කියලා. ඒක මතක් වෙලා තමයි මට මේ රජකමේ වැඩක් නෑ කියලා වපිටි වෙලා හිටියා කියන්නේ විදිහට දුක් විඳගෙන ඒකේ යන්න දෙන ක්‍රමයක් නැති නිසා. එහෙම ධෛර්යයක් උත්සාහයක් වැඩි වුණා අර මානසිකත්වයේ බලවත්කමේ තරමට. ඉතින් අර අනාගත ශ්‍රාවකෙක් නම් අලාභ්‍යාම වැනි ගුණය කරා එනකොට තමයි මේ මානසිකත්වය උත්තර සුද්ධ වෙන්නේ. පාරිසාගුණ බුද්ධ බෝසතාන් වහන්සේලාගේ தත්ත්වයේ ලෞතර බුද්ධත්වයේ යොමු කරපු සත්‍ය නිසා පාරිසාගුණේ සුද්ධ වෙලා එහෙම යනවා. ඉතින් ඒකයි වෙනස. ඉතින් ඒ නිසා උන්වහන්සේලා එතෙන්දී අර පාරිසා ගුණය නිසාම මනුෂ්‍ය ලෝකේ අක්ෂර ලැබෙයි. ඊට එහා ගුණයක් බලාගෙන අර ඔක්කොම දුක් කරදර ඉවසගෙන ඔතෙන් එන්නේ නිකම්ම පාරමිතා වැඩි ලැබෙන අවස්ථාවෙන් පස්සේ ගිහි ජීවිතයත් ඇල්ලලා ඉතින් වැඩි වෙනවා. කවිතේ යුතෝ නිකම්ම ජීවිතයක් බොහොම අවිහිංසා ජීවිතයක් ගත කරනවා. අන්තිමට ඒ කාලේ මේ මෙහෙම තමයි ක්‍රමක්‍රමයෙන් පූර්ණ කරලා ගත්තේ. අම්ම බෝසත් ගුණේ පාරමිතා වැඩනකොට වැඩින්නේ එහෙමයි. මේක අපි ගමනය කරන්න බෑ. ඒදී අය මොනවල ගුණවල එනවාද මොන භාගිත අපුරනවාද ශ්‍රාවක භාගිත අපුරනවාද ශ්‍රාවකෙක් වශයෙන් ඉවර කරගන්න කටයුතු කරනවාද ඒක අපිට ගමනය කරගන්න බෑ තම තමන් සමහර බලවත් අදහස් එන්න පුළුවන් මට නම් මොනවා කිව්වත් හරියන්නේ නැහැ මම මෙතන මේක පුළුවන් විදිහක් නවතින්නේ නැහැ කියලා අවංක හිතකින්ම හිතුවේ ඒක නම් සමහරලා තියා ඒ ගති ලක්ෂණ තියන අය වෙන්න පුළුවන් මේ ඔකන විවිධාකාර හැවටෙන අයත් ඉන්නවා මුලාවට හැවටලා මාන්නේ නිසා හැම කතා කාණාන්තර හිතලා වෙන අතල වංගින අයත් ඉන්නවා කෝටි ගාණක් බුදුවා පැතිවලු එදා බුදුරජාණන් වහන්සේ අවුසා දේව අභිධම් දේශනා කළා සංකාසපුරේට ආපහු වඩිනකොට ඒ ප්‍රාතිහාර්ය දැකලා පැස්සෙහිටව ජනතාව කෝටි ගාණක් බුදුවා පැතිවලු මාත් බුදු වෙන්න ඕනේ මාත් බුදු වෙන්න ඕනේ කියලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ යන ස්වාමීන් මෙතන මේ කෝටි ප්‍රකෝටි ගාණක් බුදුවා පැතිවලු ඒ අයට ඔක්කොම බුදු වෙයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් මන මග අනුගමනය කිරීමෙන් පූර්ණ කළ බුදු වෙයි නැත්නම් අතලම. ඔක බුදු වෙයි කියන්නේ කළොත් ලැබෙයි. හැබැයි කවද කවද කියලා ඒක නිගමනය කරන්න බෑ. බුදතු බුදු වෙනවා කියන தත්ත්වය අති දුර්ලභ දෙයක් නේ අද පතලයි බොහෝම ඉන්නවා. තරම දන්නේ නැතුව සමාජ වලට පතන්නේ. එච්චර ලේසි වැඩක් නෑ. පස්සේ බුදුරන් වහන්සේ සිගී බුදුරන් වහන්සේ වෙසව බුදුරන් වහන්සේට බුදුවල් තුන්දෙනෙක් ඉපදුන කල්පයක් තිබුණා. කල්ප 30 ගණනක් යනකම් 30 යනකම් විතර. එක බුදුවලේ කලින් බුද්ධ ශූන්‍ය කල්ප. ඊට පස්සේ තමයි ආචාර්ය මේ මහා භද්‍ර කල්පේ බුදුවල් පස් දෙනෙකින් විවිධ කල්පය බාරවත් වුණා. කල්පයකට එක බුදුරෙක් පහළ වෙන්න බුදුරු නැන්නේ මේ බෝසත් පහළදා බුදුනයි අසති. ලෝකේ මහා කල්පයක් පහළනා කල්පයකට එක බුදුරෙක් නැතුව. සිය දහස් ගණන් කල්ප ගෙවිල යනවා. බුදුරේ පහළ වෙන පහළදා බුදුරු උත්තරමින් නැති. එහෙනම් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ බුද්ධ ශූන්‍ය කල්ප කියන්නේ ඒවත්. මේ බුද්ධ ශූන්‍ය කල්ප 10000ක් කරන්නේ ගෙවිලා ගිහිල්ලා. කලාතුරකින් කල්පේ තමයි බුදුරි එක්කෙනෙක් පහළ වෙනවා. සමහර කල්පෙක දෙන්නේ. සමහර කල්පේ තුන් දෙනේ. සමහර කල්පෙක හතර දෙනේ. වැඩි මානක් වෙනවා පස් දෙනේ. ඊට වඩා බුදුරි පහළ වෙන්නේ මහා භද්‍ර කල්ප කියන්නේ පස් දෙනේ බුදු වෙන කල්ප. ඉතින් විශාල වාසනාවකට මේ මේ ලෝකේ විනාශය යලි හටගත්ත මේ කල්පයේදී යලි විනාශ වෙන්න ඉතල බුදුවරු පස්වෙනිගෙන් සම්බන්ධතාවයක් ඇති කරන ලෝක ප්‍රවත්තක් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් හතර දිනේ බුදු වෙලා තව එක ළමයි බුදු වෙන්න ඉන්න කාලේ. ඒකදී මේ මහා වාසනාවන්ත මහා භද්‍ර කිව්වෙත් ඒකයි. මහා වාසනාවන්ත කල්පයක් කියලා කියන්නේ ඒක. මහා භද්‍ර කිව්වෙත් ඒකයි. ඉතින් මෙච්චර අඩු වෙන්නේ මොකද? කල්පයකට එක්කෙනෙක්වත් නැති බුද්ධ ශූන්‍ය කල්ප ගෙවිලා යනවා. වාගවිතා පුන්න අද ඉන්න අය වාගවිතා පුන්න අය බුදු වෙන්නේ කියෝ කල්ප ඉඩම දිනනවා. වැඩි හරියක් බුදු බව බලන්න. අවුරුදු 10 ගානක ඉඳලා. මේ බඩේ රතුන කට්ටිය බුදු වෙන්නේ කියෝ කොහොම කල්පේද පොට්ටකෝල් පිට කරන්නේ නැහැ කරන්නේ නැහැ ඔතිය. ඊට පස්සේ අන්ත මෙහා. මොකද? කාල්කේ ඊටවත්. ඉතින් අපි දකින්න ඕන මුළු දෙවිත් මේ ගපන්නේ මොකද? එලිපත මිදිවයයි උදේලි පතනම් උදේයයි උස්විදි සමවයයි සංනිද නොනැදීම ගෙට වැඩමයි. පොඩි කෙනෙක් නෙමෙයි. සාහිත්‍යකාරයෝ ඔබලා දින ලස්සනයි. එලිකට පිටුව යන්න. උඩලිපට උඩට යන්න. බුදුරාණන් වහන්සේ ගෙතවන්නකොට ආයි දෙලින් ගියා නම් දෙලින් වඩනා ගියා කයි නැවෙන්නේ. උත් මිදි දැන් ඔතන මම වෙලා යනවා. ධාරි ගන්නක් බඩියක් නැතිලු. පාර පදියේදී උත් මිදි සමවලත් එහෙම විවිධ වලේ උඩට යන්න ඕන අන්තිම පදියට ගිහින්. කොහොම කියන්නේ වහම කරන්නේ. කියන්නේ. දැන් මේ වගේ විවිධාකාර පාතිහාර මේවන් ගොඩනගලා හදලා දුන්නට පස්සේ තමයි ඔය ඕවන් තමයි ලෝක හත්ය හරියට කෑදර වෙන්නේ බොදු බවට නෙමෙයි. අර ලාභ දීති ප්‍රශංසා කියන මේවා තිබෙනා වූ විශේෂත්වයේ පූජාව වල. පූජා ප්‍රශංසාව. හැකියාව. මහේසාකීගමට. ඒ කරපු වර්ණා නිසා එහෙම කෙනෙක් වෙන්න ඕනේ කියන ප්‍රශ්නේ තමයි හිතෙන්නේ. ඉතින් එතකොට ඒවන් ගිහින්නම් ඔය බුද්ධත්වයට හිතපු වෙනකොට හරියන්නේ නැහැ. යථාර්ථ වෙන මන් දන්නේ කොච්චර වෙලා හරියයිද කියලා. අර සාන්තිවාදී වාගේ තාපසේලා හිටපු කාලේ රජුරුවන්ගේ ද්වේෂයට ලක් වෙලා පහළ ඔබ මොකේද? කවුද ඔබ මොකේද? ඔබ කවුද? මගේ මේ කාන්තාව කියන වට කරගෙන ඉන්න ඔබ කවුද? මොකද? සාධිවාන නිින්දගේ වෙලාවක අර වටේ ඉන්න අන්තපුර කාන්තාව බලපුවම පහවක කෙනෙක් ඉන්නවා. සාධිවෝ දැන් හැරෙන්නේ අපි නිදහසේ ඉන්නකම් පොඩ්ඩක් බණ කතියක් හරි මොනවා හරි දන්න දෙයක් අහමු කියලා ඇත්තට කිසි වට කරගන්න. ඔතන ඉඳගෙන ඉන්නේ අධිරවන්ට හැරුණා. අධිරවන්ට කිසිම ගුණයක් නැහැ. දැක්කහම මාව අත්හැරලා ගිහිල්ලා මුන් අර මහලු තවුසේක වැඩ කරගෙන මොකද මේ කරන්නේ කියලා. නිග්‍රහ කරලා අර තවුසත් දඩුවම් කළා. ඔබ කෙවන්තාව වෙනස ආන්තිවාදී තාපසේ කිව්වා. ඔබේ සාන්තිය මම අද පෙන්නන්නේ. මේක කන කපුවා. අර වලකයක් නියම කරලා කන කැපුවා. දැන් මොකද කියන්නේ? තව සාන්තිය. එනි මහරජ කණේ නිමිනේ සාන්තිය දී. උන්වහන්සේ සාන්ත වශයෙන් මෙහෙමත් තියෙනවා. කව්පිය අනිකම. කැපුවා. කපුවේ නාහේ. නාහේ කපන. දැන් මේ විදිහට කපුවේ අත් දෙක. කපුවේ කකුල් දෙක. තවත් සමාන්තවාදී. මෙහෙම කියද්දී මහරජා අත් දෙකේවත් කකුල් දෙකේවත් නායේවත් කංගවලවත් ඕවා නෙමෙයි සාක්ෂිය දෙන හදවතේ කියන. විරුමේ පපුව ගන්න උන්වහන්සේ අපවත් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක දැඩි කෝපයක් ගන්නන නැති ගුණයක් පුරුදු කරන්න වෙන ලෞතුරා බුදු වෙන උත්තරමේ පාරමිතා පුන්න වෙලාව. මම ඔතෙන් කොතනද පටන් ගන්නෙ? මම ඔයano කොවිතයක් ඉඳ ඕනේ. එහෙනම් ලෞතුරා බුදු වෙන වටවන්න මම බුදුවා පතනවා නම් මම ඕක පුරුදු කරන්න ඕනේ. බැන්නට බැන්න බයින් නැති ගැහුවට ගහින් නැති නිඳා කරාට නිඳා කරන්නේ නැති. ඒ සියල්ලම ඉවසගෙන සාන්තිය පතුරවන දෙවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ උන්වහන්සේලා සියලු දේ සමාහුතු දෙය ඕන් දෙයක් තිබුණ දේවල් දන් දීලා නිදහස් වෙලා ඒ ලබන සතුටේ මුක්තිය ලැබගෙන සමහර වෙලාවට මුළු තේසම තේසස ඔක්කොම දන් දීලා හිටන් සවුත් දිවියටපත් වෙලා පැවිදි බලපත් වුණා. මේ විදිහට ಗುಣ තිබුණ අය එහෙම අය බුදු වෙන්නේ. මමත් ඒ ಗುಣ පුරුදු කරන්න කෙනෙක් වෙන්න ඕන. ඔන්න ඔය જાතියේ හිත නිසා ඒ පැත්ත පුරුදු කරන කෙනෙක් නම් කවදා හරි බුදු වෙයි. අද බුදුබාපතනාගේ ඇහුවත් එහෙම ඔබ බුදුබාපතනේ මොන જાති අදහසක් මුල් කරගෙන කිව්වොත් අර පහේ සාක්ෂි වශයෙන් පොතේ තියෙන සාහිත්‍ය මුල් කරගෙන සාහිත්‍යකාරයෝ කැමති නැහැ බුදුරන් වහන්සේගේ ඇති වෙන ඒ බෝධිසත්ව කාලේ හරි පෙරුම් කරපු කාලේ හරි නිින්ද දුක් වේදනාවක් ඒවා අයිනක කොම් කරලා වැටගෙන තියා කියලා අර විශේෂ දෙයක් විතර මහා ඉහළි වර්ණනා කරලා තියෙනවා පංචකාම ආස්වාද ලෝකය රවම් කරනවා වගේ පංචකාම ආස්වාදයේ වැච්ච ලෝකයට ඕනි එහෙම කෙනෙක් තමයි. ගුණ ධර්ම දකින්නේ එව්වෙන් බෑ. ලෝභයෙන් ඇලෙන්න හේතු වෙනකොට අලෝභී වෙනවා නම් ලෝභයෙන් මිදලා යනවා. ද්වේෂයට හේතු වෙදිච්ච යන ද්වේෂයෙන් ඉවත් වෙලා සාන්තිය පත් වෙනවා. මුලාවලටපත් වෙන්න හේතු වෙදිච්ච යන ප්‍රඥාව මුල් කරගෙන කටයුතු කළා ඉතින් මුලාවෙ මිදලා යහපතේ යථාර්ථයේ පිහිටනවා. මෙන්න මේ ಗುಣ කදම්බිය ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා මේකේ උපදුම් වෙන්නට ගිය කෙනෙක් තමයි ලෝතුරා බුද්ධත්වයට හේතු වාසනා ලබන්නේ. ඒ බඳු උත්මේ තමයි මහා විවරණ ලබන්නේ. එතෙන් පටන්ගෙන ඒ ගුණයේ උපරිමයට පූර්ණය කරලා කරලා ඉතින් ආයි විතුරු වෙන්නේ නැති. යම් කිසි අසම සම විදිහේ මිනිස්සෙක් බවට පත් වෙන මට්ටමට පූර්ණ වෙච්ච උත්මේ තමයි ලෝතුරා බුද්ධත්වයට හේතු කාරක ලබන්නේ. මෙන්න මේ පැත්තයි බලන්න ඕනේ. එහෙම දුක් විඳලා හරි ඒ විදිහට කරලා හරි මම මේ සාන්තිය ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ලෝක සත්‍යයට යහපත සාන්තිය උදා කරවන්න බුදු වෙනවා කියලා. අවංකව අදහස් ගන්න පුළුවන් කෙනෙක් එසේනම් කටයුතු කරන්න ඇරෙන්නේ. එබඳු උත්තරයන්ට දන ගහලා නමස්කාර කළා කමක් නැහැ අවංකව ඒකම නම් හිතේ තිබුණේ. අපි දන්නේ නැහැ හිතේ මොනවද කියන්නේ කියනවාද කියලා. ඕකත් අහගත්තාම මාත් එහෙම තමයි කියන්න පුළුවන්. යථාර්ථයෙන් ඇත්ත ඒකම නම්. ඒ උතුම් බෝසතාණන් වහන්සේලාට ගෞරව කිරීම නමස්කාර කිරීම අති උතුම්. උන්වහන්සේලාගේ පැතුම ඒක සිද්ධ වෙනවා. කවදා හරි. අති දුර්ලභයි හැබැයි බඳු උත්තරයන් වහන්සේලා කෝටි ප්‍රකෝටි කෙනෙක් නෑ. ඒක. ඉතින් අපි දකින්න මේ වගේ අවස්ථා. ඉතින් යම් කිසි දෙයක් වැරද වරද හැටියට දැකලා වරද වරද හැටියට දකිනවා නම් ditthi vipayitta. දෘෂ්ටියෙන් තොරයි. ඒ නිසා ඒ පුද්ගලයා යම්කිසි වරදක් කරනවා නම් හැම වෙලෙම බලන්නේ කවද්ද මේකෙන් මිදෙන්නේ. හැබැයි ඒක දැක්ක කෙනාට තියෙන බලවත්ම වරදක් නම් කෙරෙන්නේම නැහැ. සාමාන්‍ය අලුපාලු දෙයක් නොකර බැරිකමල සිද්ධ වුණා. ඒකෙන් මිදෙන පැත්තට හැම වෙලෙම හිත වැඩෙනවා. අවද මම නිබඳුවන් නාව මේ කුරුළු කැටියම අත්හැරලා ළමන්නේ. අත්වාසේ මේක අත්හැර මේ ගෝචයන් කිරීමේදී මේ විස ගහවලා මේ ගහවලා මේ සත්ත්ව විනාශයක් කරලා කරන එක අත්හැරලා දාලා බැයිද මට වෙන ක්‍රමයක් ගන්න. දන්න හැම ක්‍රමයක්ම කරලා මේක අපරාධයක් කියලා දැනගෙන. දැන් නම් බැග් නම් බැරි වෙච්චා යව හිඟාකාර හරි ඉඳ බැරි නම් මැරලා ගියා. බක්නා බෑ වැඩේ කරන්නේ. අනුගේ කුලියක් කළාම ජීවත් වෙනවා වට බෑ වැඩේ කරනවා. එදා ටික අත්හැරලා දාන අදහසක් තියෙනවා. ආයි මේක ලොකු ලොකු තත්ත්වයට වත් වෙන්න මහත් තත්ත්වයට වත් වෙන්න බලාගෙන කරන විදා නෙමෙයි එවද උත්තරයන් වයින්නේ ලෝක ලෝක ලෞකික ලාභයට නෙමෙයි හැබැයි එක දෙයක් වෙනවා ওই ටික කරගෙන යන කෙනාට අවශ්‍ය කරන්නා පරිසරයේ ඒ ගුණයේ නැగిලා එනවා. ධම්මෝහාවේ අපේ ධම්මචාරී කියන ගුණේ ඒයට මඟ පෑදෙනවා පරාජිනවා වෙන්නේ නැහැ. ඉතින්ට ආපු කෙනෙක්. ස්වභාවය ඒකයි. නමුත් මේ පරාජයට මොන ජයග්‍රහණයක් ආවා. මේක මේ ලෞකික ජයග්‍රහණිකමක් කියලා එහෙම අල්ලන්නේ නැහැ. ඒක තිබුණත් එකයි නැතත් එකයි. ඒ ජයග්‍රහණය ආවා කියනකොට ඒක යාලන්දේ ගුණ නැහැ කියලා මානසිකත්වයයි වැඩි වෙන්නේ. ආර්ය ධර්මයේ ශ්‍රාවකයන් හා සීලාරිත් ඔය ගුණේ ශ්‍රාවක මට්ටමට වැඩෙන්න ඕන. වැඩ හිටන් ඒකේ යථාභූතය ලැබුණාම මේ අත්දැවීම පූර්ණ කරලා අරිහත්ත්වයටපත් වෙන්න බැරි වුණොත් ඊළඟ අත්දැව කවදාවත් අර විදිහේ දුගතිගාමීව නැත්නම් දුගති නෙවෙයි අර විදිහේ දුක්ඛාරම සහිතව ඉන්න තියෙන මනුෂ්‍ය උප්පත්තියක් අපසුර ලබන්නේ හේතු නැතු යනවා. එක උප්පත්තියෙන් ඉහළට යන ගිහින් දුගතියට යනවා. දේවත්වයට හොපත් වෙනවා. එවන ඒකත් තියෙන අසාධාරණයක් ආමේ තියෙන 10000ක් දැකලා. තව වැඩිව ගම්මත් දෙයකටපත් වෙනවා. ඒ ගිහින් කෙලවර කරලා ඉතින් පින්නවා පාරාමිතක් අවදාහන. ආපහු අතහැර විදිහට වැටෙන්නේ මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමකට තමයි බුද්ධ ශාසනය තුළ වැඩෙන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරගන්න පුරුදු වෙන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දකින්න දුක්ඛ වශයෙන් දකින්න අනාත්ම වශයෙන් දකින්න නිතර හුරු කරගන්න ඕනේ. ඒක සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම සිහි කරලා මේ චක්‍රේ තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ චක්‍රානුසාරයෙන් ගණන් හදා ගන්නවා වගේ. තීරණයේ ගන්න සමන්ත හැකියාව ලැබෙන්න ඕනේ. ඒකෙන් දහම් නෝන වැඩෙනවා. එහෙම වැඩනහම තමයි දහම් අවබෝධය පූර්ණ වෙලා මේ යකාවෝදයෙන් පූර්ණ වෙන්න හම්බ වෙන්නේ.